තස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ලෝක සාමණේරවරුන්ට පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා සම්පන්න හැම දිනම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕමනාවෙන් යුක්තව ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වවදාල ධර්ම මාර්ගයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්නට අදහස් කරගත්තු මොහොතයි. අපි සාකච්ඡා කරගෙන ආයේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේ දෙවෙනි සූත්‍රය සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේදී මේ ආශ්‍රව ධර්මතාව පිළිබඳව කතා කළා. ආශ්‍රව එහෙමත් නැතිනම් හිතේ තැන්පත් වෙන නැතිනම් ආශ්‍රව කියලා කියන්නේ හිතේ පල් වෙන ගතිය. නැවත මෙනෙහි කරන්න පුළුවන්, මානසිකරණයෙන් සකස් කරලා දෙන්න පුළුවන් ගතියට. මෙන්න මේ ආශ්‍රව ධර්මතා සංවර කරගන්න හැටි අපි සාකච්ඡා කරගෙන ආවා. පළවෙනි ක්‍රමය විදිහට දර්ශනයෙන් පහළ වූ ආශ්‍රව කොටස තුල යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කුමක්ද කියන එක හඳුනා ගන්නවා. ඊට පස්සේ සංවරයෙන් පහළ වූ ආශ්‍රව කොටස අපි කතා කළා සංවරයෙන් ප්‍රහාණය කරගත යුතු කොහොමද අපි ඉන්ද්‍රිය ධර්මතා සංවර කරගන්නේ කියලා ඒ ටික කතා කළා. ඒකදී අපි මතක් කළා ආශ්‍රව සංවර කරගන්නකොට මේ ටික ඔක්කොම කියලා දෙන්නේ කාටද? ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයාට සුතවත් ආර්ය ශ්‍රාවකයේ කියන පැනවීම කනවන්නේ කොතනින්ද? අරියානන් දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ ආර්යයන් දක්න ආර්ය ධර්මයේහි ඉගෙනගත් ආර්ය ධර්මය ආර්ය ධර්මයේහි ඉක්මනයි. එතකොට අපි මේ කොතකින්ද මේ ධර්මතාව ටික යෙදෙන්නේ කියන එක කතා කළා. මේ කතා කරන්නේ ආර්ය ධර්මයේ දැනගත්ත කෙනාට විනිවිද වෙන ක්‍රමයේදී කතා කරන්නේ. අපි ඊයේ දේශනාවෙන් පැහැදිලි කළා වහලට තිබුණු දී කෑලි දෙකෙන් මේ පොඩි පොඩි කටි ටික අරගෙන පත්තික ගන්නවා. මේ පටි ටික වහලට තිබ්බොත් ප්‍රමාණවත් නැහැ වහලට නැගින්න. පටියක් අරගෙන දිග පටිය ඇත්තට කියලා බැලුවොත් දිග පැත්තට කිසිම ප්‍රමාණත්වයක් නැහැ වහලට නැගින්න. නමුත් වහලට දිග ඒ ලීයට මේ කුංචි පටිය අපිට ගහන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදිහට අපි මේ ඉනිමඟ හදාගන්න එකයි මේ සිද්ධ කරන්නේ. බිම කියලා ඉස්සෙල්ලා මේ ඉනිමඟ ගහ ගන්නවා උඩට තියෙන නැලින්න කලින්. ඒකයි මේ සිත කියන්නේ. එතකොට මේ කාරණාව තුළ අපි කතා කළා සලායතන නිරෝධය නිවනයි කියන තැන තැන දක්වා ආයතන ධර්මතා ටික ඉක්මව ගන්න පුළුවන් කෙනෙකුට අද ඉන්න ජීවිතයේ ඉන්න තැන ඉන්න මොහොතේ ඉඳන් පටන් අරගෙන නිවන දක්වා යන ක්‍රමවේදය සලායතන නිරෝධී නිවනයි කියන තැනට එනකන් අපි කතා කරා. අද දවසේදී අපිට තියෙනවා ආශ්‍රව පටිසේවනා පහතක්. පටිසේවණයෙන් පහ කළ යුතු ආශ්‍රව කොටස අද කතා කරන්න තියෙනවා. ඉද වික්‍රේ වික්‍රෝ පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති. යාවදේව සීතස්ස පටිඝාතාය උන්හස්ස පටිඝාතාය දංශ මතස ආතාතප සිරින් සත සම්භස්සානං පටිඝාතාය යාවදේව ඉරිකෝ දීන පටිච්ඡාදනත එතකොට ප්‍රත්‍යවේක්ෂා කිරීම පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති මේ පටිසංඛා යෝනිසෝ චීවරම් පටිසේවති කියනකොට නෝනින් සලකා ප්‍රත්‍යවේක්ෂා කරනවා. ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ ප්‍රති අවේක්ෂා. අවේක්ෂා කියන්නේ මෙනෙහි කරනවා බලනවා නැවත බලනවා ප්‍රතික්ෂේපයෙන් නැවත බලනවා නැවත සලකා බලනවා පටිසංඛා යෝනිසෝ මනකොට සලකා බලනවා නුවණින් සලකා බලනවා මනකොට එතකොට මේ සලකා බලන්නට කාරණා හතරක් එනවා. නිවන් දකින්න යන කෙනෙකු විසින් සලකා බැලිය යුතු ස්ථාන හතරක්. ඒ හතර තමයි අපේ ජීවිතයේද මිනිස්සෙකුට ජීවත් වෙන්න කියලා ජීවිතේ පවත්වන්න අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය කාරණා හතර. ඇඳුම් පැළඳුම් ඕන වෙනවා, ආහාර පාන ඕන වෙනවා. ඉන්න හිටින්න තැනක් ඕන කරනවා. අසනීපයක් වුණු දේශේත් ටික ඕන කරනවා. අන්න ඒ ටික තමයි මූලික අවශ්‍යතා ටික. අන්න ওই ටිකට තමයි ඔක්කොම දුක් වෙන්නේ. ওই ටිකට තමයි ඔක්කොම දුක් වෙන්නේ. එතකොට මුළු ජීවිතේම ගොඩනැගිලා තියෙන්නේ අන්න ওই ටික ඇති කරගන්න. හොඳ දෙයක් හදාගන්න ඕනේ. හොඳට කාලා දීලා ඉන්න ඕනේ. ලෙඩක් හැදුනොත් හොඳට රැකවරණයක් තියෙන්න ඕනේ. අයිත්‍යයට ලස්සනට තේින්න හොඳට ඇඳෙන්න ඕනේ. ඔක තමයි අපේ දර්ශනීය ජීවිතයේ උත්සාහවත් වෙන විදිහ. එතකොට ඒ ටිකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ටික පටිසේවණයෙන් පහකල යුතු ආශ්‍රව කොටස ප්‍රතිසේවණින් කියන ප්‍රතිවේක්ෂා ඥානයෙන් ප්‍රතිවේක්ෂා කරන පහකල යුතු ආශ්‍රව කොටසක් තියෙනවා මේකේ. මේ ටිකේ ආශ්‍රව ටික අපිට ඒතරම් පැහැදිලිව තේින්නේ නැහැ. ආශ්‍රව කියලා කිව්වේ මොන ධර්මතාවයකටද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිද්‍යාශ්‍රව. එතකොට දැන් කොහොමද මේ ටික ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපිට කාමාශ්‍රවේ දුරු වී යුතුයි. භවශ්‍රවේ දුරු වී යුතුයි. අවිද්‍යාශ්‍රවේ දුරු වී යුතුයි. ප්‍රත්‍යවේක්ෂාවෙන් කාමාශ්‍රවේ දුරු වෙන්න නම් අපිට තියෙනවා අද ප්‍රත්‍යවේක්ෂා නොකිරීම මත අපිට කාමය හදාගත්ත විදිහ තියෙනවා මේ ධර්මතාව තුළ. මේ ටිකේ සංවර නොවීම තුළ නූපන් ආශ්‍රව ඉපදිලා උපන් ආශ්‍රව වැඩි දියුණු වෙන ක්‍රමයක් තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා ප්‍රත්‍යවේක්ෂා ඥානය තුළ මෙනෙහි කිරීම තුළ මානසිකාරය තුළ මෙන්න මේ ටික හික්මව ගන්න වෙනවා සංවර කරගන්න වෙනවා. සංවර කර ගැනීම කියන එක අපි කතා කරා ආකාර දෙකකට. එකක් තමයි මාර්ග මාර්ගය සහ මාර්ග සත්‍යයට දෙකට බෙදලා හදාගන්නවා. මෙතනදිත් එහෙමම නෑ. පටිසේවණයෙන් පහකල යුතු ආශ්‍රව කොටස මාර්ගයේ තුල ප්‍රතිසේවණයෙන් පහකල යුතු කොටසකුත් තියෙනවා මාර්ග සත්‍යෙට ප්‍රතිසේවණයෙන් පහකල යුතු ආශ්‍රව කොටසකුත් අපි කියුවා මාර්ග සත්‍ය කියන එක ලොකු භාජනය මාර්ගය කියන එක ගොඩාක් අභාග්‍යයි. අපිට ඉස්සෙල්ලායින් කරන්න තියෙන්නේ මොකද්ද? ධර්මයෙන්. ඒ නිසා ඉස්සෙල්ලා අපිට ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ මාර්ගය කියන තැන එතන ඉඳලා තමයි අපිට යන්න අවශ්‍ය වෙන්නේ. මාර්ගය කියන තැනින් යන තැන තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම අපිට පෙන්වන්නේ. පරිසංඛා යෝනිසෝ ජීවනම් පටිසේවති චීවරය වික්ෂුන් වහන්සේලාට නම් සිවුරු පත්‍රේෂා කරනවා. ගිහි කෙනෙක් නම් තමන්ට තියෙන ඇඳුම පත්‍රේෂා කරනවා. පත්‍රේෂා කරනවා කියන එකෙන් කියන්නේ මේ ගැන මනා දැනෙමින් ජීවත් වෙනවා කියන එක මිසක මේ වාක්‍ය හඳනගා ගැනීම නෙමෙයි. ආම්දු කෙනෙකුට කියලා දෙනකොට පත්‍රේක්ෂාව කියන්නේ සිවුර පොරවන පොරවන වාරයක් වාරයක් ගන්න ප්‍රත්‍යක්ෂා කරනවා. ඔක මේ වාක්‍ය කියලා ප්‍රත්‍යක්ෂා කරලා කර කර ඉන්න ගිය සිවුර පොරවන්න වෙන්නේ ලේසියි. ඒක නිසා මේ සිවුර පොරවන හැම වෙලාවකදීම ප්‍රත්‍යක්ෂා කරන්න කියන්නේ මේ ඥානය නුවණ පිළිහිද තියාගන්න එක. මොකක් හරි වැදගත් කාරණාවක් මෙතන සාදන්නේ නැහැ. ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන එකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් අපිට පුළුවන් වාක්‍ය කියලා ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. අනිත් එක නුවණ ඇතුව පරිහරණය කරන්න පුළුවන්. ප්‍රත්‍යවේක්ෂාවෙන් කියන කාරණය පිළිබඳව නුවණ ඇතුව සිවුර පුරවන්න පුළුවන් වාක්‍ය නොකියන. නුවණ ඇතුව. ප්‍රත්‍යවේක්ෂාව කරමින් නුවණ අරගෙන යන්නත් පුළුවන්. එතනම ප්‍රත්‍යක්ෂ වාක්‍ය කියමින් ඒ ඔස්සේ නුවණ අරගෙන යන ගමන් සිවුර පුරවන්නත් පුළුවන්. ඒ කියන්නේ නුවණ ඇතුව සිවුර පුරවන්නත් පුළුවන්. ඔය දෙවිදිහටම පුළුවන්. ඔගොල්ලෝගේ විදර්ශනාව ගන්නෝනේ දෙවිදිහ තමයි කියන්නේ. ඔක කියන්නේ ක්‍රමයක් තිබුණේ මේක මතක් වෙනකොට ගැලපුණා මේක. කියන්න පුළුවන් මේ විදිහට කියලා. ඒ කියන්නේ විදර්ශනාව වඩනකොට ගොඩක් වෙලාවට අපි කියන වාක්‍ය ටික කියලා මේක නුවණින් දකින්න කියලා. මේ කාරණා ටික මෙනෙහි කරගෙන ඇහැ රූප චක්කු විඥාන මෙහිමයි කියලා ওই වචන ටිකෙන් තමයි අපි මේ අපිට මේ නුවණ හඳුන්වන්න වෙන්නේ. නැත්තම් මේ නුවණ හඳුන්වන්න විදිහක් ඇත්තේ නැහැ. ඒක නිසා මේ ප්‍රතිවේක්ෂා වචන ටිකෙන් කියනවා වගේ මේ අපි වචන ටික කතා කරාට ජීවිතයේ විදර්ශනාව කියන තැනට එනකොට මේ වචන ටික හිත හිත හැම වෙලාවකදීම අර්ථය මතු කරගන්න තැන ඒක ටිකක් සාධිකයි පල්ලමක් මේ තියෙන්නේ මේක නුවණක් විදිහට යෙදෙන්න ඕනේ කියලා කියන්නේ දැන් මේ ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය හැම වෙලාවෙම කිය යුතුයි කියලා නෙමෙයි ඒක කියන දේ පිළිබඳ නුවණින් සිදු කරනවා ඒ විදිහටම අපේ ජීවිතය ආරම්භයක් වෙනකොට විදර්ශනාව කියන තැනදී අර වචන ගොඩකින් කතා කරපු සමහර විට පැයක දෙකක දේශනාවකින් අපි ලබාගත්ත දැනුම ඒ එන අරමුණ ගැන තියෙනවා. නැවත අර ඔක්කොම මෙනෙහි කළ යුතුයි කියන මේ කාරණා විදිහට. එතකොට අන්න එතනදී අපිට පුළුවන්කම තියෙන ඒ ධර්මතාවය පිළිබඳ අවබෝධයක් නුවණකින් අපි ඒ දේ පරිහරණය කරනවා. එතකොට දැන් පාඩමක් හවු අපිට සිවුර කියන එක පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා නුවණ තියෙන්න ඕනේ. එතකොට මේ පින්න තුනි පැත්තෙන් අපි කතා කරනකොට ඇඳුම පිළිබඳව අපි ඒ ගැන කලින් කතා කරලා තියෙනවා. අපි අඳුමක් කලින් මේ මූලිකම අර්ථ ටික පෙන්නනවා සීතස්ස පටිඝාසාය, උන්නස්ස පටිඝාසාය, දංශ මත සවාසා, තද සිරින සත සංපස්සාන පටිඝාසාය. සීත උෂ්ණ දුරු කරගන්න. නැසි මඳුරු වූදුරු නැති කරගන්න. මෙන්න මේ කුඩෙක්න ලැජ්ජා ස්ථාන වසා ගැනීම, ඇඟ වසා ගන්න. තමයි අපි අඳුමක් පාවිච්චි කරන්නේ. අපිට ගොඩක් වෙලාවට ඇඳුමක් ඕනේ නැහැ. තව කෙනෙකුට හොඳට තේරෙන්නේ. අනිත් කෙනෙකුගේ හිත ගැන හිත හිත තමයි අපි මෙහි සංවර වෙන්න උත්සාහවත් වෙන්නේ. අනිත් අයට මාව පේන්න ඕනේ මේ විදිහට. ඉරිලා ඇඳුම ඉරිලා අණ්ඩයක් දාලා තියෙන එකක් ඇදගෙන යන්න කොහොමද ඕගොල්ලන්ට ලැජ්ජාවක් වෙයිද නැති වෙයිද? ප්‍රධාන තැනකට කට්ටිය රැස් වෙන තැනකට යන්න කොහොමද අන්දයක් දාලා ඇඳගත්ත නැත්නම් ඉරුණු තැනකට මහලා කෑල්ලක් කියලා මහගත්ත එකක් අරගෙන යන්න උනොත් ලැජ්ජ හිතෙයිද නැති වෙයිද? ලැජ්ජ හිතෙනවා. ඇයි ලැජ්ජ හිතෙන්නේ? ප්‍රත්‍යවේක්ෂාව නැති නිසා. ඒක තමයි ආශ්‍රවය. ඒක තමයි ආශ්‍රවය අපේ හිතේ තියෙන මොකද්ද මේ ආශ්‍රවය? කාම ආශ්‍රවය. කාම ආශ්‍රවය මොකද්ද අපි තුල තියෙන අනිත්‍යයේ පුද්ගල භාවයේ මත පතිත වුණ අනිත් අය මං ගැන මෙහෙම හිතයි. ඒ හිතයි කියන එක හිතන්නේ කවුද? අනිත්‍ය මෙහෙම හිතයි කියන එක හිතන්නේ තමන්මයි තමන් හිතන දේ හිතයි දකින්නේ එළිය පැත්තේ. Tamanම හිතනවා මෙහෙම හිතන දේ දකින්න එළිය පැත්තේ මෙහෙම හිතයි කියලා. දෙකක් තියෙනවා. තව කෙනෙක් එහෙම දැක්කොත් Taman හිතන්නේ එහෙමමයි කියලා එකෙන් කියනවා. තව කෙනෙක් එහෙම දැක්කොත් Taman හිතන්නේ එහෙමමයි මේ විදිහට කියන එක කියනවා. අන්න ඔය gati දුර වෙන්න ඕනේ නිවන් දකින්න කෙනෙකුට. තව කෙනෙක් ගැන හිත හිත සංවර වෙන gati. හැම වෙලාවකදීම ඇඳුම කියන තැන අර්ථය සඳහා යෙදෙන දෙයක් වෙන්න ඕනේ. ඒක අපිට සාමාන්‍යයෙන් පොඩි කරුණක්. වහලිට නගින්නේ මගේ තියෙන ලොකු ලීඩ් එකටත් ලීඩ් එකත් එක්ක තියලා බැලුවොත් මේ කැල්ල බොහොම කුංචි. මේක කවදාවත් උඩට තියලා නගින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. නමුත් මේ කඩේ නැතුව නගින්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට අපි ලොකු දර්ශනයක් කතා කරාට සමහර විට අපේ ආශ්‍රය ටික අපි අහුවෙලා තියෙන තැන උතනයි. අපි අහුවෙලා තියෙන තැන උතනින් සංවර වෙන්න අපිට තේරෙන්නේ නැහැ. අපි ජීවිතේ අනාත්මය කතා කරනවා සත්පුද්ගල භාවයේ ශුන්‍යතාවයක් ගැන කතා කරනවා කතා කරාට ඇඳුම තුල පුද්ගල භාවයේ හැම වෙලාවකදීම ලැබෙනවා. ඒ ටික තියෙන්නේ. ඒක නිසා අනිත් අයට පේන්න මේ සංවර කරගන්නවා. ලෝකෝත්තර මාර්ගයකදී ඔය සංවර බව තියෙන්න පුළුවන් කමක් නැහැ. ඔය පැත්තෙන් ගන්න. අනිත් අයගේ හිත ගැන හිත හිත ගන්න සංවර බවක්. ඒකයි බුදුරජාණන් වහන්සේම ගිහිල්ලා කුණා දාසිය මැරිලා මිනිහ ඔතල තිබුණ තිබක් පමණ පණුව ගැවසුණු සිවුර ඇදලා ගත්තා. ඒ රෙදි කෑ රෙදි කන අරගෙන සිල් සකස් කරගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ කෙලස් තියෙන නිසා නෙමෙයි ඒක තමයි වස්ත්‍රයේ තියෙන ප්‍රමාණය පස්තින ජනතාවට අනුග්‍රහ පිණිස. බුදුරජාණන් වහන්සේලා හැසිරෙනවා ගොඩක් වෙලාවට පස්තින ජනතාවට අනුග්‍රහ පිණිස අනිත් අයට අනුග්‍රහ පිණිස ලොකු පාඩමක් කියලා දුන්නා. ඒ ලොකු පාඩම ජීවි එතනින් පහළට ශ්‍රාවකයන්ට මහා ලොකු දෙයක් කියලා දෙනවා ප්‍රායෝගික ජීවිතය තුළ. වචනෙන් කියනවට වැඩි ලොකු පාඩමක්. වචනයෙන් කතා කරනවට වැඩිය ලොකු පාඩමක් ඒ තුළ කියලා දෙනවා. මෙන්න මේකයි ඇඳුමකින් සිද්ධ වෙන අර්ථය. වික්ෂණ මහසයාට නම් දේශනා කරන්නේ පංසකෝල චීවරන් නිසායේ පබ්බජ්ජා සත්‍යයේ ආව ජීවම් උස්සාහෝ කරන්නේ. පාංශුකූල සිවුර නිසයි විශ්වගේ පැවැත්ම තියෙන ජීවිතේ තියෙන. ජීවිතාන්තයේ දක්වා පාංශුකූල සිවුරට උත්සාහවත් වෙන්න. අතිරේක ලාභ අතිරේක ලාභ හැටියට හම් වෙනවා හොඳ කපු පිළි ඒ පූජා කරන සිවුරු අතට පූජා කරන පාමුල තබා පූජා කරන වස්ත්‍ර වලින් සකස් කරලා හොඳට දෙන කෝපීයන් කටි සළු වලින් හදලා දෙන මේ වටිනා සිවුරු පූජා කරනවා මේ සිවුරු පූජා කරාම ඒවා අතිරේක ලාභ හොඳ ලාභ නෙමෙයි හොඳ දේ නෙමෙයි අතිරේක ලාභ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතිරේක ලාභයෙන් යැපෙන්න එපා අවශ්‍ය දේ තමයි ජීවිතයේ අර්ථය තමයි පාසු කුලසිරු අන්න එතෙන් උත්සාහවත් වෙන්න. කෙනෙක් කියනවා නම් මට මගේ මූලික පඩිය එපා OT ටික විතරක් දෙන්න කියලා. ඒක ප්‍රඥාවන්ත කතාවක් වෙන්නේ නැහැ. OT ටික වගේ තමයි අපිට ඔය හම් වෙන සිවුරු ටික. නමුත් විශ්වගේ පැවැත්ම තියෙන පාසු කුල සිවුර නිසා. ඒක තමයි හාමුදුරුවෝගේ පැත්තෙන් ඇතුළ සම්බන්ධව තියෙන දැක්ම. සිවුර කඩ කපලා අඳින්නේ නිකන් නෙමෙයි. ඒකේ වටිනාකම ලොකු තනි වස්ත්‍රයක තියෙන වටිනාකම අයින් කරන්න ඕන නිසා. කුංචි කුංචි කඩ තියෙන සිවුරු අනවන්නේ හදාගන්නේ ලේසි සිවුර ඉරුණු කුංචි දෙක කැල්ලක් කියලා මහගන්නේ ලේසිද අදින් අනිත් පැත්තටම තියෙනවා. අද කඩ වැඩි වෙන වැඩි වෙන සිවුර ගානක් ඇති. ඒකයි ඔබ සම්පූර්ණ අනිත් පැත්ත. කඩ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කියන්නේ සිවුර තනින් තන හදාගත්ත රෙදි කෑලි වලින් මහලා හදාගත්ත සිවුරක්. ඒ තුලයි කඩ වැඩි වෙන සිවුර වටින්නේ ඒ තුලයි. ඒ කියන්නේ කාංශකූල සිවුරක් වෙන නිසා ඒ සිවුර. අද කඩ වැඩි වෙන සිවුර බොහොම ඉහළ වටිනාකමක් තියෙන සිවුරක්. ඒක සම්පූර්ණව අනිත් පැත්ත. ඉතින් මේ ශාසනය අනිත් පැත්ත හැරලා තියෙන කහන්න දෙයක්. සිවුරු ගැන කියන ආකල්පෙම අනිත්‍යත් හැරලා තියෙනවා. එතකොට ගිහියගේ ආකල්පයේ පැත්තෙනු අපි මතක් කරා ගිහියද පැවිද්දද යන්නේ එකම නිවන ළඟට. නැතිනම් පරමාර්ථය එකම නිර්වාණ ධාතුව මේක අපි ගිහි ජීවිතයක් ගත කරන නිසා අපිට මාර්ගයේ පහසුවෙන් යන්න පුළුවන් මේ පැවිද්දට මාර්ගයේ ටිකක් අමාරුවෙන් මෙහෙම යන්න පුළුවන් කියලා දෙයක් ඇත්තේ නැහැ. දේශි ක්‍රමයකුයි අමාරු ක්‍රමයකුයි ඇත්තේ නැහැ. එකම තැනටයි හිත තියන්න වෙන්නේ. පැවිද්දට බැඳීම් අඩු නිසා පහසුයි, ගිහිකුණාට බැඳීම් වැඩි නිසා අපහසුයි ටිකක්. ඒකයි වෙනස. ඒක නිසා ගිහි කෙනාටත් අදාළයි චීවරේ සංවර භාවයේ වගේම ඇඳුමේ තියෙන සංවර භාවය. ඇඳුම අඳින්න වෙන්නේ හැම වෙලාවකදීම අවශ්‍යතාවයේ පිරිමැහෙන විදිහට. අවශ්‍යතාවයේ තේරුම් ගන්න ඕනේ ඇඳුමකින් අපිට සිද්ධ වෙන අර්ථය මොකක්ද කියලා. මොකක්ද ඒ අර්ථය? සීතු උෂ්ණ දෙක දුරු වෙන්නේ මැසි මඳුරු උවදුරු දුරු කරලා ශරීරයේ වසා ගන්නයි මෙන්න මේ ඇඳුම අඳින්නේ. හැම වෙලාවකදීම ඇඳුමක් දිහා බලලා ඒක නිසා කෙනෙක් තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. අපේ පුද්ගල භාව ලක්ෂණය තමයි අපි බලනවා කෙනෙක්ගේ ඇඳුම කොහොමද කියලා. ඒක සම්පූර්ණම ආත්ම දෘෂ්ටිය මත පතිත වෙච්ච දෙයක්. ඔක ගොඩක් වෙලාවට පාසකම් වලදී වැඩි දෙයක්. ඇඳුම් කලඳුම් වලට බොහොම කැමතියි. නමුත් මේ කැමැත්ත ආශ්‍රවයක් කියන්න ගන්නවද? ඒක ආශ්‍රවය නිවනට උපකාරක ධර්මයක්ද නිවන පැත්තකින් තියෙන දෙයක්ද? නිවන ධර්මයක්. ඒ කියන්නේ මේ ආශ්‍රවය ඔය කැමැත්ත නිවන ධර්මයක්. මොකද්ද ওই ධර්මයේ තුල වැඩිලා තියෙන්නේ කාමාශ්‍රවය. මොකද්ද කාමාශ්‍රවය ඔය තුල ඇතිලා තියෙන හොඳ ඇඳුමකින් ඇඳලා හොඳට ලස්සනට ඉන්න තමන්ම තමන්ට දකින්න සතුටුයි. හැම වෙලාවකදීම තමන්ට ලස්සනයි කියලා හිතන දේ තමන් අඳිනවා. තමන් ඒ දේ පරිහරණය කරන්න පෙළඹෙනවා. ලස්සන තකා ලස්සන සඳහා ඒ දේ කරනවා. අපි නොදන්න දේ හැම වෙලාවකදීම ලස්සනයි කියන එක සිතුවිලි මාත්‍රයක් විතරයි කියලා. ලස්සනයි කියන දේ එකම එක සිතුවිල්ලක් විතරයි. ඔගොල්ලන්ට ලස්සන දැනෙනවද? හොඳ ඇඳුමක් ඇඳගහම ලස්සන ඇඳුමක් ඇඳගහම ඒකෙන් දැනෙනවද ඇඟට? ඇඟට දැනෙන්නේ ඔගොල්ලෝ සතුටු වෙන්නේ කොතනින්ද ගැන? හිතෙන්. අනිත් අයට මාව ලස්සනට පේනවා ඇති කියලා අනිත් අයගේ හිත ගැන හිතලා සතුටු වෙනවා. ඒ සතුට ලාමකයි කියලා හිතෙන්නේ නැද්ද? ඒ සතුට බොහොම ලාමකයි. පුංචි දරුවෙක් ක්‍රියාවක් වගේ. බොහොම පහත් බාල බවක්. නොදැනෙන සතුටක් ගැන වස්තුව පැත්තෙන් හිතනවා. ඒක නිකයි ඒක නිසා ඒක කාම ආශ්‍රවයක් කියලා කිව්වේ. කාමයෙන් නැති ආශ්‍රවයක්. කාමයේ ලක්ෂණය මොකද්ද? බාහිර ඇති දෙයක කැමැත්ත මෙහි ඇති කරගෙන මෙහි ඇති වෙන කැමැත්ත දකින්නේ බාහිර තියනවා කියලා. අපි කෝපෙට කැමති කියලා කැමති කෝපේ හම්බෙලා තියෙනවා. නමුත් ධාතුව ඇතිතැනක කෝපේ හදාගත්තේ මේ පැත්තේ. කෝපෙට කැමති කියන කැමැත්ත හදාගත්තේ මේ පැත්තේ. දැන් කෝපෙට කැමැත්ත මේ පැත්තේ හදාගත්තා. මේ පැත්තේ තියෙන කැමැත්ත මෙහෙට පිටිත කරා කැමැති කෝපේ හදාගත්තා. අපි කිව්වා කේක් කෑල්ලට මේ තියෙන අයිසින් ටික දාගත්ත දැන් අයිසින් කේක් කැමති කෝප්පේ තියෙනවා. අපි කැමති රූප තියෙනවා. කැමති ඇඳුම් තියෙනවා. කැමති විදිහක් තියෙනවා. මෙන්න මේ කැමති විදිහ කැමති ඇඳුම අපිට ඇති කරලා තියෙනවා කාමාශ්‍රවය. මොකද්ද කාමාශ්‍රවය? මෙහි ඇති කරගත්ත කාමය දැක්කා එළියේ බාහිර වස්තුව තුළ ඒක නිසා අපි වස්තුව පැත්තෙන් කාමය හොයනවා. ගැඹුරු කාරණයක් වස්තුව පැත්තෙන් කාමය හොයනවා. හැම වෙලාවකදීම අපි උත්සාහවත් වෙනවා දැන් අපේ කාමයේ කැමැත්ත මේ පැත්තේ ඇති කරගත්ත කැමැත්ත වස්තුව පැත්තෙන් හොයන්න. ඒක නිසා කෙලවරක් නැතුව ඇඳුම් වෙනවා. කෙලවරක් නැතුව ඇඳුම් වෙනවා. කොච්චර සීත උෂ්ණ දුරු කරගන්න ප්‍රමාණවත් තරම් ඇඳුම් තිබ්බත් තව තව ලස්සන ඇඳුම් විවිධත්වයේ මත හොයන. අන්න ඒක කෙලෙසයක් ආශ්‍රව ඇති කරන තැන නූපන් ආශ්‍රව උපදිනවා උපදනවා උපන් ආශ්‍රව වැඩි කරනවා නිවන් ගමනට බාධා. ඒක නිසා ඇඳුම් පැළඳුම් තුල සංවර විය යුතුයි. ඇඳුම් පැළඳුම් තුල Taman හොඳට ප්‍රතිරේක්ෂාව කළ යුතුයි. ඔයගොල්ලෝගේ ජීවිතේට පරණ ඇඳුමක් ඇඳගෙන යන්න ලැජ්ජිතනවා නම් දැනගන්න ඒක තුළ Taman අනිවාර්යෙන් සත්‍යේක්ෂා කළ යුතු බව තියෙනවා කියලා. ඒ ලැජ්ජිතන බව ඇති වෙන්නේ ආශ්‍රව මතයි කියන එක. ඒකෙන් මම කියන්නේ හොඳ ඇඳුම් අඳින්න එක පරණ ඇඳුම් අඳින්න. ඇඳුමේ තියෙන අර්ථය දැනගන්න ඕගොල්ලන්ට හොඳ ඇඳුමකත් පරණ ඇඳුමකත් වෙනස තේරෙන්න බෑ කියලා ඉන්නේ කියන්නේ. හොඳ ඇඳුමේ පරණ ඇඳුමේ වෙනස තේරෙන්න බැරි එකයි තියෙන්නේ. ඒක නිසා හැම වෙලාවකදීම ඇඳුම පැත්තෙන් හිත හිත සංවර වෙන ඔය සංවරය ඕගොල්ලන්ට අර්ථය මෙහි කිරීම තුළ යටපත් කරගන්න වෙනවා. ඒකට කියනවා මාර්ගය කියලා. සිවුරක් ඇත්ත වෙලා අඳින කෙනක් ඇත්ත වෙලා නෝ ආදීනවේ දකිනවා. මේකට කැමති වෙනකොට වස්ත්‍රයට කැමති වෙනකොට මට මෙහි නූපන් ආශ්‍රව ටික උපදින්නේ. මේ නූපන් ආශ්‍රව ටික මේ කැමැත්ත මත මට මේ දෙයට ඇලීම ඇති වෙනවා. මේ ඇලීම ඇති වෙනකොට මේක මට හේතුයි මාව දුකටපත් කරන්න. ඒක හාමුදුරු කෙනෙකුට බොහොම ගුණධම් පුරපු සීල සම්පන්න හාමුදුරු කෙනෙකුට වටිනා සිවුරක් හම්බ වෙනවා. බොහෝ වටිනා සිවුරක් මේ හාමුදුරුවන්ට හරි කැළඹී හිතෙනවා ආස හිතෙනවා මේ සිවුරට. මේ සිවුරට ආස හිතිලා මේ සිවුර එදා පොරවන්නේ නැතුව කපුදා නාන කියලාම මේ සිවුර පොරවනවා කියලා හිතලා සිවුර කියලා එදා නිදාගත්තා. නෑ. අනේ ඉදාරේ හාමුදුරුවෝ කපුවත් තමයි. සිවුර ඉනිකුණෙක් කියලා හිතුණා. සිවුරකින් කොනෙක් වෙලා ඉඳලා දැන් අපවත් වුණාට පස්සේ ඒ සිවුරු පාත්‍ර පාවිච්චි කරන්න ආයේ එයා එන්නේ නැහැ. ඉතින් ඉන්න හාමුදුරුවෝ අතර ඒව බෙදලා යනවා. ඒ දේවල් බෙදලා යනවා. එතකොට දැන් අර සිවුර ගන්න යනවා තවත් කෙරුණ හස් වෙනවා. මේ සිවුර ගන්න යනකොට අර ඉනි කුණා උඩ තැන තැන කෑ ගහනවා මේක ගන්න එපා කියලා. ඊට පස්සේ හාමුදුරුවෝ කියන දවස් 7ක් යනකම් මේ සිවුර ගන්න එපා කියනවා. මොකද මහා කුසල් කරපු කෙනෙක් සීල සම්පන්න කෙනෙක්. නමුත් ප්‍රතිසන්දි සිතට අරමුණුනේ සිවුරට ඇති කැමැත්ත කැමැත්ත විඳින්න පුළුවන් විදිහට සිවුර එක්කනවා. කොච්චර කුසල් කරලා තිබුණාද ජීවිතේ කොච්චර සිල් රැකලා තිබුණාද කොච්චර භාවනා කරලා තිබුණාද කියන එක අදාළ වුණේ නැහැ ප්‍රතිසන්දි සිතට. ඒ අකුසල විපාකයේ එක සිතක්. ඒක නිසා ඒක පවත්වන්න පුළුවන් ආයශයක් එත නැත්තේ නැහැ. ඒක නිසා ඉක්මනට අකුසල සිත ගෙවිල යනවා. දවස් හතරක් පස්සේ මැරෙනවා. ඒක දැකලා කියනවා මේ සූත් පාවිච්චි කරන්න එපා කියලා. දවස් හතක් යනවා. මොකද ඒක පාවිච්චි කරන්න ගත්තා නම් ඒක නෑකවලා ද්වේෂිතක් ඇති කරගෙන තවදුරටත් අකුසල සිද්ධ කරගෙන අකුසලයේ හේතෙන් දුක තිරන්නේ වෙනවා. ඒක නිසා දවස් 7කින් පස්සේ මේ ඉන්සුනා මැරිලා සුගතියේ ඉන්නවා. හැම වෙලාවකදීම අන්න ඕකයි වස්තුවට තියෙන තණ්හාවේ තියෙන භයානකකම අපේ ගතියයි හදලා දෙන්නේ ඒක. මොකද අපි කැමති වස්තෙට වස්තයට කැමැත්ත තුළ අපිට උප්පත්තිය හදලා දෙනවා හැම වෙලාවකදීම වස්තේ විඳින්න පුළුවන් විදිහට හොඳට. සමහර විට වස්ත්‍රය අඳින්න පුළුවන් විදිහට නෙමෙයි වස්ත්‍රය විඳින්න පුළුවන් විදිහටයි ආත්මය හඳුන්නේ. එතකොට ඒ වගේ ආත්ම භාව ලැබෙන්න පුළුවන්කම තියෙනවා ඇඳුම් වලට සංහා කරලා. ඒ නිසා පරිස්සම් වෙන්න. නිවන් දැකීම කෙසේ වෙතත් ජීවිතයේ තුල සුගතියකට යන්න හිතාගෙන හිටියත් ඇඳුම් හැලඳුම් තුල සංවර වෙන එක වටිනවා. නිවන් දැකීම ගැන කවර කතාවක්. එතකොට මේ හැම දෙයකදීම හොඳට දකින්න එක දෙයක් නිවන් දකින්න යන කෙනෙකුගේ මනසේ තියෙන නිවීම පැත්තයි මේ කතා කරන්නේ. වාස්ත්‍රය ගැන අධිකතර උවමනාවක් ඇත්තේ නැහැ මට මෙහෙම මෙහෙම අඳින්න තියනවා නම් හොඳයි කියලා. මට මේ විදිහට අඳින්න ඕනේ මට මේ විදිහට කරන්න ඕනේ කියලා අධිකතර අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ නිවන් දකින්න යන කෙනාට ඇඳුම් පැළඳුම් පැත්තෙන්. Taman හොඳට අනුන්ගේ චරිතවලදී Tamanගේ චරිත පැත්තෙන් බලා ගන්න මේ ගති ටික Taman ළඟ තියෙනවාද කියලා. ඊට පස්සේ දැන් ඔය විදිහට සිවුර තුල සංවර වෙන්න ඒ සංවරයේ මාර්ගයේ තුල තණ්හාව නැති කරගන්න එක සිවුර තියෙනවා තියෙන සිවුරට නැතිනම් ඇඳුම තියෙනවා තියෙන ඇඳුමට ආස කරන්න එපා තණ්හා කරන්න එපා තණ්හාවෙන් තොරව ආදීනවේ දකිමින් මේක පරිහරණය කරන්න එකයි මේ කියන්නේ ඊට පස්සේ කියනවා මාර්ගයේ පරමාර්ථ සත්‍ය පනවන පැත්තෙම ඇඳුම තියෙනවා නම් තියෙන ඇඳුමට තණ්හා කරන්න හේතුව නැති වෙලා නැහැ. ඒක නිසා හේතු ටික තියෙනවා. හේතු ටික තියෙන නිසා එයාට කියනවා ඇඳුම වර්ග හේතුව නැති වෙන විදිහටත් දකින්න. කොහොමද? යථාපච්චයම් පවත්තමානං ධාතු මත්තමේ වේතං යදිදං සිදුවරං සදුප බුද්ධිය කෝච පුද්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ අන්න ඔය ටිකින් යාත හොඳට සීවරය ගැන නැතිනම් ඇඳුම ගැන හොඳට ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා කියනවා. යථාපච්චයන් පවත්තමානං ධාතු මත්ත නිවේතං. ඇඳුමක පැවැත්මක් තිබුණේ නැහැ ධාතු මාත්‍රයක පැවැත්මක් විතරයි තිබුණේ. සතර මහා ධාතුව ඇති තැනක ඇඳුම හදාගත්තේ තම තමන් තුළ. ධාතු මත්තමේ වේතන්. යදිදන් චීවර. චීවරේ කියන තැන තිබුණේ සතර මහා ධාතුව. සදුක බුඤ්ජකෝච පුද්ගලෝ ධාතු මත්තකෝ. ඒක අනුභව කරන නැතිනම් පරිහරණය කරන තැන තියෙන්නේ සතර මහා ධාතුවක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු මේ පැත්තේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ. එතකොට මේ ධාතුවක් සතර මහා ධාතුවක් නිසත්තු නිජීව ශුන්‍ය සත්පුද්ගල භවකින් හිස්සුන ධාතු මේ ස්වභාවයක් තියෙනවා. සතර මහා ධාතුව කියනකොට අපි කතා කරා ධාතුවේ තියෙන මහා භූත අර්ථය. ඇයි මහා භූතයි කියලා කියන්නේ? බය කරන විදිහට පෙන්වන හිඳ කියන භූතය කියනවා. මහා භූතයි කියනවා ඒ වගේ බය කරන දේවල් ආයත්තේ කොච්චර භූත කිව්වත් එතනක් තියෙන්නේ ඔය භූතේම තමයි. සතර මහා භූතය කියනකොට කොච්චර භූතය ලෝකෙ හිටියත් ඒ භූතයටද අපිව බය කරන්න පුළුවන් සතර මහා ධාතු රූපයක් හදලා දීලා නෙමෙයිද? වර්ණ සටහනක් හදලා දීලා. ඒක නිසා හොඳම භූතය වර්ණ සටහන නෙමෙයිද? හොඳම භූතය වර්ණ සටහන. සතර මහා ධාතු ඇති තැනක පෙනී සිටින හොඳම රූපයේ වර්ණ සටහන. හොඳම රූපය ගන්ධය. හොඳම රූපේ රසය, හොඳම රූපේ ඕජාව. හැම වෙලාවකදීම අන්න ඔය ටිකයි මහා භූතේ තියෙන හොඳම භූතය. ලෝකෙම තියෙන හොඳම භූත ටික. එතකොට හැම වෙලාවකදීම දකින්න කිව්ව සතර මහා ධාතුව ඇති තැනක අපි ප්‍රකට කරගන්න ධර්මතාව ටික පිළිබඳව. අනාත්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණය ගැන හොඳට බලන්න කිව්ව සතර මහා ධාතුව පැත්තෙන්. දැන් හිතන්න එපා මේ ධාතුව බලන්න කියලා කියන්නේ අපි දර්ශනයට අනුව මේ ධාතුව ඇත්ත කරගන්න එක ගැනයි මේ කතා කරන්නේ කියලා. මේ යන්නේ සතර මහා ධාතුව ඇත්ත කරගන්න නෙමෙයි. සතර මහා ධාතුව ඇති තැනක අපිට ඇඳුමක් හම්බෙන්නේ කොහොමද? අන්න මේ ප්‍රශ්නේ අපිට මේ තුල විසඳෙන්න ඕනේ. සතර මහා ධාතු ඇති තැනක ඇඳුමක් හම්බෙන්නේ කොහොමද කියන එක. එතකොට හැම වෙලාවකදීම එයාට සතර මහා ධාතු ප්‍රකට කරගන්න වෙනවා බාහිර පැත්තෙන්. සතර මහා ධාතු ප්‍රකට කරගන්න කියලා කියනකොට වර්ණ සතහනේ දකින්න එපා ඇඳුමක්. අපි කතා කළා ඇහැට පිටිත වෙන්නේ ආලෝකයක් ආලෝක සංඥාවක් නැතිනම් වර්ණ මාත්‍රයක් කියලා. ආලෝකයේ ඇඳුම් තිබුණද ආලෝකයේ ඇඳුම් තිබුණේ නැහැ. ඇඳුමක් නොතිබුණු ආලෝකයක් පතිත වුණ තැනක ඇඳුමක් කියලා මානසිකාරයක් ඇති කරගත්තේ තමන් තමන් රැස් කරගත්ත ධර්මතාවයකින්. ඇඳුම හදාගත්තේ තමන් තුළ රැස් කරගත්ත තැනකින්. එතකොට හැම වෙලාවකදීම දැන් මේ ඇඳුම උපද්දලා තියෙන්නේ තමන්ගේ මනසෙන් ඇති කරගත්ත හැකියාවයි ඇඳුමේ පැතිරෙන්නේ. දැන් ඇඳුම හොඳයි. අපි දකින්නේ ඒ මෙහි ඇති කරගත්ත මෙහි හිතලා දැනගත්ත චේතනා ටික අපි දකිනවා සතර මහා ධාතු පැත්තට පතිත කරන ධාතුව ඇඳුම විදිහට. වර්ණ සතහන හැම වෙලාවකදීම පඨවි ධාතුව දැක්කද කවුරු? පඨවි ධාතුව දැක්කේ නැහැ. ආපෝ ධාතුව දැක්කේ නැහැ. තේජෝ ධාතුව වායෝ ධාතුව දැක්කේ නැහැ. සතර මහා ධාතුව දැක්කේ නැති තැනක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් සතර මහා ධාතුව තියෙනවා කියලා. කවදාවත් කියන්නේ සතර මහා ධාතුව නැති තැනක දැක්කේ නැති තැනක තියෙනවා කියන්න බෑ. මොකද තියෙනවා කියනවා නම් තියෙනවා කියලා හිතාගත්ත දේ නිසාක ඔයගොල්ලන්ට කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට හැම වෙලාවකදීම සතර මහා ධාතුව පිළිබඳව ඇති තැනක මෙහි හදාගත්ත ආත්ම සංඥාව වස්ත්‍රය කියන සංඥාව ඇඳුම කියන සංඥාව පතිත කරා බාහිර රූපයකට. පතිත කරලා හදාගත්ත ඒ පැත්තෙන් ඇඳුම තියෙනවා. මෙහි හදාගත්ත ඇඳුම අපි දැක්කා එළියෙන්. වචන කිව්වට බෑ අර්ථයක් විදිහටම යන්නේ. අපි හැමදාම කියන්නේ වචන ටික දැන් ආරම්භ වෙනවා කියන සත්‍යය. මෙහි හදාගත්ත ඇඳුම කියන ලක්ෂණය මේ විදිහේ ඇඳුමක් කමිසයක් කියන කමිසය කියන ඇඳුම හැම වෙලාවකදීම සංඥා ටික වර්ණ සතහනට කියලා මතක් කරගත්තේ කොහොමද? Tamange මනස තුල සකස් කරගත්ත දෙයක්. දැන් සකස් කරගත්ත ටික දැක්කේ කොහෙන්ද? බාහිරින්. දැන් කමිසය හම්බුණා බාහිරින්. ඔය හම්බුණ කමිසේ දැන් නිත්‍යයි. ආලෝකය නැතිනම් ඇහැ රූප දෙක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැන දැක්කේ නැහැ. ඒක නිසා ඒ කමිසෙ තියෙනවා. දැන් ඒක නිත්‍යයි. ඔය නිත්‍ය කමිසය අපිට හම් වෙනවා අවුරුදු 3කින් විතර. අවුරුදු 3කින් විතර 3ක් විතරම දැක්කේ නැහැ. 3කින් විතර ආය හම් වෙනවා. දැන් මොකද්ද හම් වෙන්නේ? අවුරුදු 3කට පරණ කමිසයක් දැන් හම් වෙන්නේ. අවුරුදු 3ක් පරණයි මේ කමිසය. ඇයි අවුරුදු 3ක් පරණ? තමන් අවුරුදු 3ක් පරණයි. ආත්ම සංඥාව අවුරුදු 3ක් පරණයි. අපි ඊයේ කතා කරා මේ කෝපය කියන එක රැස් කරගත්තා. වටාපත රැස් කරගත්තා. දැන් කෝපයයි වටාපතයි රැස් කරගන්නකොට මේ දෙක දෙකක් වුණාට පුද්ගල භාවයේ එකම තැන. කෝපේ ඉඳපු මමමයි වටාපත වින්දේ. වටාපත වින්ද මමමයි දැන් මේ පොත විඳින්නේ. දැන් අපිට මේ ධර්මතා තුන තුනක් වුණාට මේ තුන විඳින්න එක්කෙනයි එක්කෙනාමයි විඳින්නේ දැන් අපිට. අවුරුදු 3කට පස්සේ ආපහු මේ කංශ දැක්කත් දැන් අවුරුදු 3කට විඳින්න රැස් වෙලා. අවුරුදු 3ක් යනකම් විඳින්න රැස් වෙලා. දැන් ඒකින්ද අවුරුදු 3කට කලින් තිබුණ පරණ කමිසිය දැන් අදින්න පුළුවන්කම තියෙනවා අපිට. එතකොට අවුරුදු 3කට කලින් තිබුණ කමිසිය කාටවත් ඇත්තටම අඳින්න පුළුවන්ද? අවුරුදු 3කට කලින් තිබුණ කවසේ අඳින්න බෑ. අවුරුදු 3කට කලින් තිබුණ කවසේ අඳින්න බෑ කියන්නේ අවුරුදු 3කට කලින් කියන අවුරුදු 3 ගෙනල්ලා දෙන්නේ කොහෙද? ඒක මනස පැත්තෙන් ගෙනල්ලා දෙන්නේ ටික. කයට ගැටෙනවද අවුරුදු 3? ඇහැට පේනවද අවුරුදු 3? කයට ගැටෙන්නේ නැත්නම් ඇහැට පේන්නේ නැත්නම් අවුරුදු 3 ගැන කතා කරන්නේ කොහොමද? මනසේ නිත්‍ය වුණ පුද්ගල භාවයට ඇත්තේ. මෙහෙට අනාත්ම රූපේ ගැටෙනකොටම අවුරුදු 3ක් පරණ කමිසය Tamange හිත පැත්තෙන් ගෙනල්ලා දෙනවා. දැන් අවුරුදු 3ක් පරණ කමිසය. දැන් මේ මෙච්චර හොඳ කමිසයට ඕගොල්ලන්ට සංඥාවක් තියෙනවා හිතේ රැස් කරගත්තා. ව්‍යාකාරයකට රැස් කරගත්තා. මේ හදාගත්ත කමිසේ එළියේ තියෙනවා කියලා හිතුව තියෙන කම අපහු රැස් කරගත්තා. තියෙන කමිසේ ආයේ රැස් කරගත්තා. දැන් කමිසය රැස් කරගෙන. දැන් රැස් කරගත්ත කමිසය මේ තියෙනවා. පෙට්ටියට දාලා වහලා තියෙනවා දැන් කමිසය නෙමෙයි කමිසය රැස් කරගෙන සංඛාරයට දාලා කුණුබඩ තුල තියෙනවා. දැන් මේ කුණු පෙට්ටියේ කමිසය තියෙනකොට දැන් බාහිර ධාතුව වෙනස් වෙනවා. බාහිර ධාතුව වෙනස් වෙනකොට කමිසය විලා. දැන් ඇහැට රූපේ ගැටෙන අනාත්ම වර්ණ සටහන ගැටෙනකොට වේදනා සංඥා දෙක හොඳට ගැළපෙනවා Taman රැස් කරගෙන තියෙන කුණු ගොඩේ තියෙන හොඳ කමිසෙට. හොඳ කමිසෙ කියන සංඥාව පතිත කරනවා දැන් බාහිර අර ආපු සංඥාවට. සංඥා දෙක ගැළපෙන්නේ නැහැ. හරි? මෙතන තියෙන හොඳ කමිසෙ, මනසෙන් ගෙනල්ලා දෙන හොඳ කමිසෙ, මෙහෙන් ගෙනල්ලා දෙන සංඥාවේ තියෙනවා පොඩ්ඩක් වෙනස් වෙලා ධාතු පැත්තේ ඉදුණු බව දැන් මොකද හම්බෙන්නේ? හොඳ කමිසය ඉරිලා තියෙනවා. මෙච්චර දවස් තිබුණ හොඳ කමිසය දැන් ඉරිලා. දැන් හොඳ ඉරිච්ච කමිසය දැන් Tamanට තියෙනවා. හොඳ කමිසය දැන් ඉරිලා ඉරුණු කමිසය හදාගෙන. දැන් ඉරුණු කමිසය හදාගෙන ඉරුණු එක මට අඳින්න පුළුවන් කමක් නැත්තේ. දැන් Taman වෙනමයි කමිසය වෙනමයි ඒක නිසා දැන් බලනවා මේ කමිසය මට අඳින්න බෑ. මේක දැක්කොත් තව කෙනෙක් මේ මනුස්සයා නැති කෙනෙක් කියලා හිතයි. මං ගැන නැති කෙනෙක් කියලා හිතයි මේ ඉරිච්ච දේවල් අදගෙන යන්නේ. ඒක නිසා මේක මහලවත් මම අදින්නේ මේක විසි කරලා දානවා. දැන් විසි කරලා දානවා. දැන් හැම වෙලාවකදීම මේ තුල ස්ථාවරුනේ මොකද්ද පුද්ගල භාවය? කමිසේ දැකීම තුල කමිසේ එළියෙන් දැකීම තුල ස්ථාවරුනේ මොකද්ද? මෙහි පුද්ගල භාවය. මම මෙහි ඉන්නවා ඉන්න මට එළියේ කමිසෙ තියෙනවා. එයා දැක්කේ නෑ එයාමයි කමිසෙ කියන්නේ. එයා දැක්කේ නැහැ එයාමයි කමිසෙ කියන්නේ. එයාමයි කමිසෙ කිව්වේ ධාතුව නෙමෙයි. ඒ වෙලාවට මෙනෙහි කරන බව නම් තමයි කමිසෙ මෙනෙහි කළ දෙන ගතියටමයි තමන් කියලා කිව්වේ. තමන්ගෙන් තොර කමිසෙත් කමිසෙන් තොර තමනුත් හිටියේ නැහැ. ඒ වුණාට මේ ලක්ෂණය නොදකිනකොට තමන් ඉස්තහවර වෙනකොට තමන්ගෙන් තොර කමිසෙ හම්බුණා. තමන්ගෙන් තොර කමිසෙ හම්බුන නිසා එයා කමිසෙට තණ්හා කළා. කමිසෙට තණ්හා කළා විතරක් නෙමෙයි මම මෙහි ඉන්නවා මට මේ කමිසෙ ගැළපෙනවද නැද්ද කියලා තාත් දැල්වා. මානවයේ කෙනෙකුට මෙච්චර නොවටිනා කමිසයක් වැඩක් නෑ. කමිසෙ ඉවත් කළා. දැන් අන්න ওই ලක්ෂණය තමයි අපි ඇඳුමක් තුල සංවර කරගන්න හදන දේ තුල තියෙන්නේ. නැත්නම් ඇඳුම පැත්තෙන් හොයන කමසල තියෙන්නේ. එක්ක පරණ කමිසය. පරණ ඇඳුම අරගෙන තියෙනවා. ඇඳුම පරණ කරේ කවුද? තම තමන්ගේ මනස තුල. ඇඳුම ඉරුවේ කවුද? ඒකත් තම තමන්ගේ මනස තුල. ඒක තේරුම් නැහැ නේද? ඇඳුම ඉරුව කියනකොට ඊට පස්සේ අහනවා නැත්නම් බාහිර ධාතු ඇත්තට මේ ගිරලා නැද්ද කියලා. ඉරුණා කියන ඇඳුම මත සංකල්පය හදාගත්තේ මේ පැත්තෙන්. හොඳට තිබුණ කමිසේ ඉරුණා කියන බව කමිසේ ඉරුණා කියන එක ලැජ්ජාවටපත් විය යුතු දෙයක් එහෙම නෙමෙයි. ඉරුණු කමිසේ මහල ඇඳගෙන යනකොට ලැජ්ජ වෙන්නේ පුද්ගලයා. කමිසේ වෙනම වුණ මම මෙහි ඉන්න පුද්ගලයාට තමයි ලැජ්ජාව හම්බෙන්නේ. අන්නේ ලැජ්ජාව ඇති කරගන්න පුද්ගලයයි නැති වෙන්නේ. අන්නේ පුද්ගලයා නැති කරගන්නයි කමිසෙන් තොර තමනුයි තමන්ගෙන් තොර කමිසෙන් බඩකින් එකා කියලා කියන්නේ. එතකොට එයාට දකින්න වෙන දර්ශනය ගැන තමයි මේ කතා කරන්නේ. ධාතු මත්ත මේ වේතං යදිදං චීවරං තදුක ගුඤ්ජ කෝච පුද්ගලෝ ධාතු මත්ත කෝ නිස්සත්තු නිචීවෝ මේ ඇඳුම තියෙනවා නම් සතර මහා ධාතුවෙන් වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. කය තියෙනවා නම් මේ කය සතර මහා ධාතුවෙන් වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. යාචනේ අධ්‍යාත්මිකාච පටවි ධාතු, බාහිරාච පටවි ධාතු, පටවි ධාතු ප්‍රේරේසං. යම් ආධ්‍යාත්මික පටවියක්, කඩගතියක් තියෙනවා නම් බාහිර කඩගතියක් තියෙනවා නම් මේ රූපෙත් කඩගතියයි, බාහිර ඇති කඩගතියයි දෙකම එක සමානයි. හද ගතිය පැත්තෙන් දෙකම එක සමානයි. වෙනසක් නැහැ. ආපෝ තේජෝ වායෝ දස්රෝ පැත්තෙම සමානයි. එතකොට දැන් මේකෙන් ඇඳුම අඳින්න පුද්ගලයන් හැටි කරනවා. මේ මෙච්චර ලොකු පුද්ගල භාවයක් තිබුණොත් තමයි ඇඳුම අඳින්න වෙන්නේ. ඒකෙන් කියන්නේ අර අලිය අතර අලිය ළඟට යන්න පුළුවන් වගේ ඇඳුම නැතුව යන්නේ කියලා. මේ කතා කරන්නේ දැනගෙන පරිහරණය කරන තැන. දැනගෙන පරිහරණය කරනකොට නැති වෙන දේ මොකද්ද? ඇඳුම අරබයා තියෙන කෙලෙස්යට ඉඩ නැති වෙනවා. ඒ එයා හොඳට දකිනවා ඇඳුම ගැන ඇති කරගත්තු සියලුම සංකල්පනා ටික Tamange පැත්තෙන් ඇති කරගන්න. ලස්සනයි කියලා හිතන්නේ මේ පැත්තේ සතුට හිතන්නේ ඇඳුම ගැන මේ පැත්තේ චේතනාව නම් හිත ගැන දකින එයාට ඇඳුමෙන් සතුටු වෙන්න යන්නේ නැහැ. අනුන්ගේ සතුටු වෙන්න යන්නේ නැහැ. අපි සතුටු වෙන්නේ අනුන්ගේ. අපි අද සතුටු වෙන්නේ අනුන්ගේ. ඇයි අනුන්ගෙන් දුකටපත් වෙන්නත් පුළුවන් අපිට සතුටු වෙන්නත් පුළුවන්. අපි කැතයි කියලා කිව්වොත් හිඟන්නේක් වගේ ඇඳලා ඉන්න කිව්වොත් දුකක් එන්නේ නැද්ද? දුකක් එනවා. ඇයි අපිට දුක එන්නේ? අපිට හැම වෙලෙම හිඟන්න අපි තුල දැකලා තියෙන නිසා. හිඟන බව අපි තුල දැකපු නිසා අපි හිඟන්නේ කරගත්ත නිසා අපිට දුක එනවා. කෙනෙක් හිඟන බව Taman තුල දැක්කේ නැත්නම් එයා දැක්කනම් ඇඳුමේ තියෙන අර්ථය පුද්ගල භාවය ඇත්ත නොකරගත්තනම් එයාට හිඟන්නේ නැහැ Taman තුල. එයා එතකොට දැක්කා මේ ධර්මතාවයේ නොදන්නා අවිද්‍යාවේ ලක්ෂණයක් තමයි හිඟන්න බව. එතකොට කවුද ඉන්නේ? බාහිර පුද්ගල භාවයෙන් ඇති කරගත්ත කෙනාට ඉන්නේ. Tamange පැත්තෙන් හඳන්නේ ඉඳලා නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම අන්න ඔය අර්ථයට එන්න ඇඳුම සත්‍යේශා ගන්න කියලා කියනවා. ඉතින් ගොඩක් විස්තර කරන්න ගියොත් කමක් නැතිනවා. ඊට පස්සේ ආහාරය තුන එහෙමයි. ආහාරය තුළ සංවර භාවය ඇති කරගත යුතුයි. ආහාරයක් කොහොමද අපේක්ෂා කරන්න කියලා කියන්නේ? හැම වෙලාවකදීම මේව දවායන මණ්ඩනායන විභූෂණාය යාව දේව ඉමස්ස කායස්ස පිටියා යාපනාය විහිසූප රතියා බ්‍රහ්මචර්යානුගාය ඉති පුරාණංච වේදනා ඉති පුරාණංච වේදනා කටිහංකාම නවංච වේදනන්න උපාදේශාන් යාත්‍රාඥේ භවිෂ්‍යති අනුවන්තිකාස පාසුවිතාරෝ එතකොට හැම වෙලාවකදීම ආහාරයේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා මේව දවායන මණ්ඩනායන විභූෂණාය මේ ආහාර ටික ගන්නේ නේව දවාය දවයේ පිණිස මණ්ඩනයේ සැරසීම පිණිස මදේ පිණිස නෙමෙයි යාවදේ විමස්ස කායස්ස කියන්නේ කයේ යැවීම සඳහා මේ කය යැපෙන මට්ටමටයි මට ආහාරය අවශ්‍ය වෙන්නේ. ඒක නිසා ආහාරය තුළ ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ කියන්නේ ගොඩක් කෑම ගැන නෙමෙයි. මම කතා කරන්නේ ගොඩක් කෑම ගැන නෙමෙයි. පොඩ්ඩක් කන එකත් ඇයි. රූපය හදාගන්න කියලා පොඩ්ඩක් කනවා අන්න එකත් ඇයි. රූපය හදාගන්න කියලා ගොඩක් කන්නේ නැහැ. ඒක නිසා කෑම අඩු කරලා පොඩ්ඩක් කනවා. එතකොට දැන් මේ ආහාරය අරන් තියෙන මණ්ඩනාය විෂණය නේද? මණ්ඩනාය විෂණය. හැම වෙලාවකදීම ජීවිතේ වරදින් තැන් ආහාරය පැත්තෙන් ගත්තොත් ආහාරයෙන් සිද්ධ වෙන අර්ථය දන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ ශරීර සෞඛ්‍ය ගැන නොහිතා ආහාර ගන්න කියලා කියන්නේ නැහැ. ශරීර සෞඛ්‍ය ගැන හිතන්න වෙන්නේ අපිට හිමස්ස කායස්ස තිකියා යාපනාය. මේ කය යැකීම සඳහා යැකීමට බලපාන දෙයක් තියෙනවා නම් මේ කය පවත්වන්න බැරි වෙන දෙයක් තියෙනවා නම් අන්න ඒක නැති කරගත්තට කමන්නේ හැබැයි මේ කය ලස්සන කරගන්න නොකයි. මේ කය ලස්සන කරගන්න කන්නත් එපා නොකයින්නත් එපා. මොකද මේ කය කියන එක එයා දකිනවා ලස්සන කරගන්න අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි කියන්නේ. එයා කයේ සංවරය ආහාර සංවරය දෙකත්කින් ඇති කරගන්නවා. එකක් තමයි ආහාරය සහ පුද්ගල භාවය ඇත්ත කරගෙන ඇති කරගන්න සංවරයක් තියෙනවා. ඒ සංවරය තුළ එයා රස තෘෂ්ණාවට ඉඩ දෙන්නේ නැහැ. ඒකට කියනවා පුත්‍රමාංශ සංඥාවෙන් ආහාර ගන්න කියලා. පුත්‍රමාංශ සංඥාවෙන් ආහාර ගන්න අපි අහලා තියෙනවා පුත්‍රමාංශ සංඥාව කියන්නේ මොකක්ද කියලා ඒක නිසා විස්තර කරන්න අවශ්‍ය නැහැ. තමන්ගේම ආදරණීය දරුවගේ මස් කන්න උනොත් යම් මවකට යම්සේ පිළිකුල් කරලා ඒ මස පිළිකුල් බවක් ඇති කර ගන්නවා නම් අන්න ඒ වගේ ආහාරය ගැන ඒබඳු සංඥාවක් ඇති කරගන්න කියනවා. ඒබඳු සංඥාවක් ඇති කරගන්න කියන්නේ ආහාරය එපා කියන එක නෙමෙයි. ආහාරය පිළිකුල් කරන්න කියන එකක් නෙමෙයි. අන්න එතන වර්ධවා ගන්න එපා. මේ කියන්නේ ආහාරය පිළිකුල් කරලා ඉවත් කරලා දාන්න කියන එක නෙමෙයි. ආහාර පිළිකුල් කරත් නොපිළිකුල් කරත් ඒ පිළිකුල් කිරීමත් කැමැත්තක් කියන දෙකම තියෙන එකම තැන. ආහාරයේ පිළිකුල් බව ආහාර පටික්කුල මනසිකාරය කියලා කියනවා පටික්කුල මනසිකාරයේ අර්ථය පැත්තෙන් ගන්නයි ඕනේ. ආහාරයේ එපා කියලා පිළිකුල් කරන්න ගියොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ආහාරයේ පිළිකුල් බව එහෙනම් හොඳටම වැඩෙන්නේ කාලෙ ඉන්නවට අවශ්‍යයි. ඇයි ආයතන දැන් එතකොට ආහාරේ පටික්කුල මනසිකාරය හොඳට වැඩෙනවා වෙනවා. ඒක නිසා ඒබඳු පටික්කුල මනසිකාරයක් නෙමෙයි මේ කතා කරන්නේ. ආහාරයේ ඇත්ත වුණ තැන ආහාරයට කැමති නොවන බව ආහාරයට අකමැති වෙන බව කැමති වෙන ගතිය මේ දෙකම එකම තැන තියෙනවා. මොකද ආහාරය ඇත්ත කරගත්ත බව. කෙනෙක් ඇවිල්ලා අහනවා මස් මාංශ ප්‍රශ්න. ලොකු ප්‍රශ්න තියෙනනේ මස් මාංශය සම්බන්ධයෙන්. එතකොට මස් මාංශය ගැන කැපද අකපද මේක තුළ රස තෘෂ්ණාව නේද මේ තියෙන්නේ කියලා අහනවා. කෙනෙකුට රස තෘෂ්ණාව තියෙන්න පුළුවන්. හැබැයි හැමෝටම සාධාරණ නැහැ. තමන්ට තෘෂ්ණාව ඇති වෙන එක මම දකිනවා නම් මේක කෑවහම ලෝකෙ ඔක්කොටම සංහාව ඇති වෙනවා කියලා. එයා කියලා තියෙනවා මොකද්ද? කෑමේ රස තියෙනවා. අවිද්‍යාවෙන්ද නොදන්නාකම. එයා හිතන්නේ රසයෙන් කෑමෙන් කියලා. ඒක නිසා රස තෘෂ්ණාව දුරු කරගන්න ඕනේ. එයා රස තෘෂ්ණාව දුරු කරන්න හදන මොන පැත්තෙන්ද? කෑම පැත්තෙන්. ඒකින්ද මස් මා වෙපාගෙන එළවලු වලට කැමති. දැන් මස් වලට කැමතිමයි එළවලු වලට කැමතිමයි දෙකම එක තැන නෙමෙයිද තියෙන්නේ? දෙකම එක තැන ආහාරය ගැන ප්‍රතිවේක්ෂාව නැති බව මේ තැන් දෙකේම තියෙනවා. ඉතින් ඇත්තටම ওই කාරණාව ආහාරය ආහාරයක් විදිහට නොදන්න කෙනාට ආහාරය මස්මාලුත් හම්බෙනවා ආහාරය ඒවලුත් හම්බෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආහාරය ගැන සියලු භික්ෂුන් නිර්මාණ ශ්‍රේෂ්ඨයේ කියනකොට දේවදත්ත හාමුදුරු වරයක් පිළිගන්නකොට ඒ වරේ නොදුන්නේ අනෝ හේතුව නිසා. මොකද ආහාරය ගැන ආහාරය ආහාරයක් විදිහට වෙනසක ආහාරය කියන දෙයට කැමැති අකමැති විදිහට ඇලි ඇලි ගැටි ගැටි ඉන්න කියොත් එතන ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා අද එළවලු විතරක් ආහාරයට ගන්න කෙනෙකුට මස් මාළු ටිකක් හම්බුනොත් ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. මස් මාළු ආන්දන කෙනෙකුට එළවලු වලින් විතරක් හම්බුනොත් ගැටෙන්නේ නැද්ද? ගැටෙනවා. ඔය දෙකම වැරදි. කෑම කියන තැන, තෘෂ්ණාව කියන තැන, රස තෘෂ්ණාව කියන තැන ආහාර ප්‍රතිවේක්ෂාව නැති බව එළවලු විතරක් කන කෙනා කෙනා ළඟ මස් මාළු කන කෙනා ළඟ තියෙන එක සමානම විදිහට. ඔතනින් අල්ලන්න බැරි නිසා කෙනෙක් කියන ශික්ෂා පදයකින් හරි අරගෙන ප්‍රාණඝාතය කරනවා කියලා හරි කියනවා. ප්‍රාණඝාතය එහෙම බලන්න උනොත් එහෙම ඉස්සෙල්ලම වෙන්නේ බත් නොකයි. ඇයි අපි තුන් කුකුලෙක් මරුණු තැන එක සතයි. වීවගා කරන්න යනකොට පොළව හාන තැන ඉඳලා තෙල් පොහොර ගහන තිකේ ඉඳලා ගබඩා කරන්න වසවිල දාන තැනට එනකම් එක බත් ඇටයක් වෙනින් 10 දිනකටවත් ඇරිය නැරලා තියෙනවා. එතකොට දැන් නොකා ඉන්න වෙන්නේ බද්ද මහ. ඒ නිසා බතේ ඉස්සෙල්ලා නොකා ඉන්න වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා එළවලු නොකා ඉන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඒ පැත්තෙන් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ මස්මාළු සම්බන්ධව. ආහාරය ගැන හැම වෙලාවකදීම මේ දහමට හිත තියෙනකොට අපිට ප්‍රශ්න ටික අපි ගන්න උත්තර ටික ඇවිල්ලා තියෙනවා. ආහාරය කියන දේ තුළ ඕගොල්ලෝ මස් මාළුයි එළවලුයි වර්ග කරන්න ගියොත් ප්‍රශ්නයක් වෙනවා. මේකට කැමති නෑ මම මේක ඕනේ. ආහාර තෘෂ්ණාව නෙමෙයිද? ආහාර තෘෂ්ණාව. මස් මාළු වලට මම කැමති නෑ මම කැමති එළවලු විතරක් ගන්න. එළවලු විතරක් හොයනවා. තණ්හාව. හැම වෙලාවකදීම ආහාරයේ ඇත්ත දැක්කොත් ආහාරයක් පමණක් වුණොත් කෙනෙකුට අධාර්මිකව නූපදවාගත් ආහාරය අධාර්මික නම් එළවලුත් අධාර්මිකයි මස්මාලුත් අධාර්මිකයි. ඒක නිසා අධාර්මික දේ එපා කියනවා දැහැමි දේ එළවලු උනත් මස් උනත් ආහාරේ ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. මොකද ආහාරයේ කියන දේ අර්ථය දැනගන්න හැම වෙලාවකදීම ඕන වෙන්නේ මේ කයේ පැවැත්ම අරගෙන යන්න සුදුසු වෙන ආකාරය විතරයි. එතනින් එහාට දෙයක් නෙමෙයි. එයා සත්පුද්ගල භාවයේ ඉක්මෝ මට්ටමකින් මේ කය දිහා බලන්නේ. එළියේ තියෙන ගහකයි මේ කයයි අතර වෙනසක් නැහැ. ගහ පොළොවට මුල් ටික අල්ලගෙන මොකද කරන්නේ? එයාගේ ආහාරය සපේ ගන්නවා ප්‍රත්‍ය ධර්මතා ටික පැත්තෙන්. ඒකට කියනවා රූප ජීවිතේන්ද්‍රය කියලා. ගහක තියෙන කියාවට කියනවා රූප ජීවිතේන්ද්‍රය කියලා. අඩි 50 60 පොළව අස්සේ වතුර හොයාගෙන මුල බහිනවා. හරියට කෙනෙක් හිතන කරනවා වගේ. තෙතමනේ ඇති තැනකට මුල් හොයාගෙන යනවා. හරියට කෙනෙක් හිතන කරනවා වගේ. ඒක නිසා ඒකට කිව්ව රූප ජීවිතේන්ද්‍රය නාම ධර්මයේ පැත්ත නෑ. නමුත් රූපයේ පැවැත්ම හදාගන්න ගති ලක්ෂණයේ ඒ නියාම ධර්මතාවය එතන තියෙනවා. එතනත් මෙතනත් තියෙන නියාම ධර්මතාවය. ඔගොල්ලෝ කවුරුත් මම ආහාරය දිරවමි කියලා හිතලා ආහාර දිරවලා ඉන්නවද? නෑ. ඒක ශරීරයේ සිද්ධ වෙන ස්වභාවික ක්‍රියාවලියක්. ඒක තමයි රූප ජීවිතින් ශ්‍රී ලක්ෂණය. ගහට මුල් ටික අවශ්‍යයි වගේ අපිට අපේ මැෂින් එකේ ස්වභාවය මෙහින් ආහාරයක් දැම්මට පස්සේ ඒ ආහාරය හපල කැදලි කරලා ඕජාවක් බවට පත් කරලා නැතිනම් වමන ගොඩක් බවට පත් කරලා කෙඩි කිරි රසේ මුල්වල වගේ මේ බඩවැල් වල තියෙන කෙඩි වලින් මේකේ තියෙන ඕජාමය ස්වභාවයයි උරා ගන්න. ඕජාත්මකන් රූපකලාපං ආහාරති ප්‍රාහාරෝ නෝජාව අටවෙනි කොටේ රූපකලාප ඒ ටික සකස් කරගන්නේ මෙහි තියෙන කෙස්ලොම් නිදා සම්මස්නහර මේ ධර්මතාවය. ගහ අර අනාත්ම ලක්ෂණය තුල ගහ හදා ගන්නවා ගහේ අතීති කොළ ටික හදා ගන්නවා. මේ රූපී ස්වභාවය කෙස්ලොම් නිදා ටික හදා ගන්නවා. දෙකේම තියෙන අනාත්ම ලක්ෂණය ගහට පුළුවන් කමක් නැහැ මම මගේ අත්හ මේ අතු ටික මම හදාගන්නේ නැහැ කියලා නොහද ඉන්නත් දැන් හදනවා කියලා වැඩි කුර හදන්නත් බෑ. කුරා ගන්න තරමට නෙමෙයි. ඔගොල්ලන්ට පුළුවන් මම කෙස් හොඳට වවා ගන්නවා හෝ මම කෙස් වවා ගන්න නැහැ කියලා කියන්නේ හිතන්න පුළුවන් කමක් නැත්තේ. හිතන්න පුළුවන් හිතුවට වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම රූපෙට ඕන විදිහට රූපය සකස් වෙනවා. පුංචි ළමෙක් එකපාර ලොහු කරන්න පුළුවන් අපිට. දැන් අපිට පුළුවන් ප්‍රත්‍ය ටික දෙන්න. හැදෙන ධර්මතාවයේ රූපේ ස්වභාවය ගහ ලොකු වෙන බව එතන තියෙන ස්වභාවය. ආහාර ටිකේ රෝජාවේ සාරය අරගෙන රූපේ හැදෙන බව මෙතන තියෙන ස්වභාවය. මේ ටිකට නාම ධර්මතාවය වුතන නෙමෙයි. මේ හැම වෙලාවකදීම නාම රූප ධර්මතා දෙකේ පැවැත්මක් නැතිනම් හැම වෙලාවකදී මේක තමයි රූප ජීවිතේන්ද්‍රී ලක්ෂණය. ආහාරය අවශ්‍ය වෙලා තියෙන රූප ජීවිතේන්ද්‍රී පැවැත්මට. අපේ රූප ජීවිතේන්ද්‍රිය පැවැත්මට අවශ්‍ය වෙන ආහාරය තුල පුද්ගල භාවය ඇති කරගන්න. කබලින්කාර ආහාරය කියන එක මේ හැමතැනකම දකින්න කියලා කියන්නේ කන බොන ආහාරයේ තියෙන ලක්ෂණය තමයි කෙස්ලොම් නියදක් කියන මේ කොටස් ටික හදන බව. මේ ආහාර ප්‍රත්‍යයෙන් උපද්දපු දේ. ආහාර ප්‍රත්‍යයෙන් උපද්දපු දේ අපිට හම් වෙනවාද කෙනෙක් පුද්ගලයේ ආත්මයක් විදිහට හම්බෙලා තියෙනවා. මේ ඉන්නේ මම. අපි මම කියලා කියන්නේ මොකටද? කබලින්කාර ආහාර රූපෙට. ඒක නිසා හැම වෙලාවකදීම ආහාරයට මම කියන අන්වේ ගතිය නැති කරගන්න වෙනවා. ඒක නිසා ආහාරයේ තියෙන අනාත්ම බව හොඳට ප්‍රත්‍යක්ෂ කරලා ඒ පැත්තෙන් ආහාර ගන්න එකේ සංවර වෙන්න. ආහාරයේ සංවර වෙන එක දෙපැත්තකින් එතකොට තියෙනවා එකක් තමයි ආහාරයේ තියෙනකොට තණ්හාව ඇති නොකරගෙන ඉන්න බව. උපක්‍රම කළාට හමයි. ආහාරය තියෙනවා කියන එකක් අධිකව කන්න කැමැත්ත ඇති වෙනවා. එතකොට ඒක හොඳ පාඩමක් ගන්න නොකා ඉන්නවා. ඒක හාමුදුරු කෙනෙකුට පුංචි මාළු උයලා කන්න පොඩි කැමැත්තක් ඇති වෙනවා. මේ කැමැත්ත නිසා මේ හාමුදුරුව මේ මාළු ටික ඕනේ කියලා ඒක උපාසක මහත්තයෙකුට කියනවා. උපාසක මහත්මයා මාළු ටිකක් හදාගෙන ඇවිල්ලා හාමුදුරන්ට දෙනවා. ආ එහෙන් කියලා යන්නකෝ කියලා කියනවා. එතකොට කියලා යනවා. හාමුදුරුවෝ මොකද කරන්නේ මේකට වතුර ටිකක් එහෙම දාලා කියලා තියෙනවා. දවස් දෙක තුනක් හතරක් පහක් තියලා තියෙනවා. දැන් කුණු වෙන මට්ටමට හොඳටම කුණු වෙන තැනට ඇවිල්ලා. දැන් ඉහළ ගත්තා. ඉහළ අරගෙන කන්නනේ වනේ කිව්වේ. මාළු කන්නනේ වනේ. දැන් කන්න. ආසනේ කන්න. හොඳ පාඩමක් උගන්වන්නම් කියලා වමනේ දදා මාළු ටික කනක් ගන්නපත් කරලා ඉන්නේ. ඒ කෙලෙස්ය දුරු කරගන්න අවශ්‍ය නිසා. කැමැත්ත ඒ තරම් පහත් කොට කලපුකු නිසා. ඒක නිසා එහෙම කරන්න කියනවා නෙමෙයි. හැම වෙලාවකදීම උපක්‍රම කළාට කමක් නැහැ. ඒ දේ තණ්හාව හිතෙන දේ අධිකව ආහාරයට ආශය හිතෙන දේ ඉස්සෙල්ලා ආහාරය ඇත්ත වෙලා ආහාරේ ආශාව නැති කරගන්න. ඒකට කියනවා මාර්ගය කියලා. ආහාරේ පරික්කුල මානසිකාරය අවශ්‍ය වෙන්නේ අන්න ඔතෙන්ට. මේ කන බොන ආහාරය මෙහෙම කාලා බීලා කොන මොන මට්ටමින් ගත්තත් මේක ශරීරයෙන් බැහැර වෙන මට්ටමකට එනකොට අර හොඳ පිරිසිදුව ගත්ත ආහාර බඳුන අපිට දකින්න පුළුවන්ද? දැන්. බොහොම පිළිකුල් සහගත මට්ටමකින් ඉවත් වෙලා යන දෙයක්. ඒක නිසා මේකේ ඇත්තම ස්වභාවය මේක නේද කියලා හොඳට ඒ ස්වභාව ධර්මතාවය ගැන බලලා අර අධිකව ඇතිවෙන සංහාර තීදුරු කරගන්න ඉස්සෙල්ලා. සංහා ගතිය දුරු කරගෙන අපි සිවුර ගැන කතා කළා වගේ මේ යථාපච්චයන් පවත්තමානං දහකුමත්ත මේ වේතං යදිදං කින්ද සාතෝ මේ සතර මහා ධාතුව ඇති තැනක ආහාරය හදාගන්නේ මේ දේට සංහාව හදාගන්නේ තම තමන්ගේ මනස තුළමයි මේ ධාතුව පැත්තෙන් වෙනසක් නැති වෙනකොට මම පටවි ධාතුව කනවා කියලා පටවි ධාතුව අරගෙන කන් තරම් මොඩ වෙන්නේ ඒකට ආස වෙන්නේ නැහැ කෙනෙක් දකිනවා නම් එතන සතර මහා ධාතුවේ පැලැත්මක්මයි තියෙන්නේ කියලා වර්ණ සතහන කන්න යන්නේ. වර්ණ සතහන කන්න නොයන එයාට මෙහි හදාගන්න කැමැත්ත පරිපූර්ණ දකින්න පුළුවන් කමක් නැත්තේ. මෙහි හදාගන්න කැමැති ආහාරයේ කැමැති දේ කැමැත්ත කැමැති පරිපූර්ණින් දකින්න බෑ. හැම වෙලාවකදීම එයා දකිනවා පරිප්පුවලට කැමති වෙන ගතිය මෙහි හදපු ආත්ම සංකල්පේ සංඥාව. ඒක බාහිර ධාතු පැත්තට පතිත කරලා පරිප්පුවලට කැමැත්ත මෙහි හදාගන්නේ නැහැ. ඒක නිසා මේ පැත්තේ හදාගත් පරිප්පුවලින් යා මිදෙනවා. දැන් යාට සංහා කරන්න කෑමක් තියෙයිද? සංහා කරන්න කෑම නැහැ. සංහා කරන්න කෑම නැති නිසා කෑම වලට ආසාවක් යාට එන්න විදිහක් මේ ආහාර තෘෂ්ණාව කියන එක බොහොම සියුම්. මේක නිසා මේ ශාසනයේකට බොහොම වැදගත් තැනක් තිබිලා තියෙනවා. මේක බොහොම ගැඹුරු කාරණාවක්. ගොඩාක් දුරට කතා කරන්න පුළුවන් දෙයක්. අපි හිතුව ආහාර රුචිය කියන තැන අපිට තියෙන්නේ කෑම ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඉවසන්න බැරි බවක් ආහාර රුචියක් ඇති වෙනවා. මේ ආහාර රුචිය කෙලස් නෙමෙයිද ආශ්‍රව නෙමෙයිද? ආශ්‍රව ටික කෙලස් ටික මේ ආහාර රුචිය. ආහාර රුචිය නැතුව අපිට තේරෙනවා ආහාර ගන්න බෑ කියලා. ඕගොල්ලන්ට යම් විදිහකින් හොඳට බලන්න යම් වෙලාවක හොඳට කාලා බල හොඳටම පිළිලා තියෙන වෙලාවක ඕගොල්ලන්ට යම් ආහාරය ගැන ආය කන්න බෑ. ඒකට කැමැත්තක් ඇති වෙනවද? නැහැ. අන්න ඒ මානසික මට්ටම තියෙන වෙලාවකදී ඕගොල්ලන්ට යම් විදිහකින් මේ කයේ පැවැත්ම ගැන හිතලා නැවත කන්න පුළුවන් නම් මේ කයේ පැවැත්ම ගැන නැවත හිතලා කන්න පුළුවන් නම් ඕගොල්ලෝ බඩගින්නේ ඉන්න වෙලාවට අන්න ඒ මනසයි ඇති කරගන්න වෙන්නේ. ආහාර කැමැත්ත නැහැ කැමැත්ත නැති බව නිසා නමුත් හුදෙකම මේ කයේ පැවැත්ම සඳහා ආහාර ගන්නවා. එයා ආහාරය සතුට වෙන්නේ නැහැ ආහාර ප්‍රත්‍යයෙන් හදාගත්ත කය සතුට වෙන්නේ. එයා හුදෙක්ම මේ කය පරිහරණය කරනවා මේ ජීවිතේ පවත්ව ගන්න විතරයි. මේ කය සතුටු වෙන්නේ නැහැ. ශරීරතුන්වහන්සේ දේශනා කරන්නේ යම් විදිහකින් තරුණ සැරසෙන්නට කැමති තරුණ ළමයි හොඳට නාලා පිරිසිදු වෙලා ඉන්න වෙලාවට ගැරඬිකුණක් හරි දාගත්තුම මොනතරම් අප්‍රසන්න කරයිද අන්න ඒ වගේ ස්වාමීන් මට මේ කය ඒ තරම් අත්සන්නයි. ඒ තරම් පිළිකුල් මට්ටමක තියෙනවා. මොකද මේ කය කියන එක ඒ වගේ ස්වභාවයකින් ගන්න වැඩකට නැති දෙයක්. මෙහි හදාගත්ත කයක් පරිහරණය කරන මානසික මට්ටම මේ එළිය ඇත්ත කරගෙන සරසන්න හදන හෝ ලස්සන කරගන්න ආහාරයේ පැත්තෙන් හදාගන්න හදන එක මෝඩකමක් කියන එක දකිනවා. අන්නේ මන සත්‍යයේති හරායති ජීවිතයේ මානසික ස්වභාවය පිළිකුල් කරනවා. ඒ මානසික ස්වභාවය කලකිරෙනවා. ඒක නිසා හැම වෙලාවකදී මේ මනස පවත්වන්නේ නැහැ. අන්න ඒ මට්ටමට මේ කය හොඳට ඇත්ත දකින්න. ඊට පස්සේ ඒ වගේම ජීවල් දරවල් එක. ජීවල් දරවල් කියන එකේ තියෙන යථාර්ථය දැනගෙන පරිහරණය කරන්න. ඒ දේවල් ඇත්තටම ගොඩාක් විස්තර කළ යුතු කාරණා නෙමෙයි ගොඩක් වෙලාවට අහන්න හම් වෙන කාරණා වැඩකට ගන්න නැති දේවල්. අහන්න හම් වෙන ජීවිතයට යොදා ගන්නේ නැහැ. කොච්චර හුවා. මේක නිසා කතා කළ යුතු දේවල් නෙමෙයි. ඒ කියන්නේ ජීවිතයට යොදා ගන්න කියලා කිව්වේ මේ කාරණා ඕන තරම් අපිට අහන්න හම් වෙනවා ඇඳුම් පැළඳුම් වල සංවර වෙන්න ආහාරයේ සංවර වෙන්න මේ හැම දෙයකම සංවර භාවයේ තියාගන්න කියන එක නමුත් වචන විතරයි ඒක සුතේ සුතමත්. ඇහිම ඇහිම මාත්‍රෙන් ඉවරයි ඇති. ඒක නිසා ඒක අදාළ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් මේකත් ලෝකෝත්තර මාර්ගය මේ ලෝකෝත්තර ප්‍රතිපදාව. ඔගොල්ලෝ නිවන් දකින්න කියලා උත්සාහවත් වෙන්නේ විත්තාසවේ දුරු කරගන්න තැන, දර්ශනීය පැහැදිලි කරගන්න තැන ඥාන දර්ශනීය. ඔබ කවදාවත් ආහාරය සංවර වෙන්න, සීල සංවර වෙන්න, ඉන්නතන සංවර වෙන්න, දේත් හේත්තිගේ සංවර වෙන්න යන්නේ නැහැ. ඒ ටිකේ පුද්ගලභාවය පුළුවන් තරම් ඇති කරගෙන සංවර වෙන්න හදනවා අතනින්. ඉක්මෙන්ද නිවන් දැක්කොත් තමයි තියෙන්නේ. ඒ මේ ටික ඔක්කොගේම පුද්ගලභාවය වැඩි වෙන තැනට කටයුතු කරලා වැඩ කරලා කරලා කරලා අපි කියනවා මෙතන පුද්ගලෙක් නැහැ කියලා. ඉඳගත්තුම පුද්ගලෙක් නැහැ කියනවා ඉන්න පුද්ගලයාට හොඳට ගේ ලොකුවට හදන්න. ඉන්න පුද්ගලයාට හොඳ ලස්සනට මේ කය හදනවා. ඉන්න පුද්ගලයාට හොඳට ඇඳුම් අඳිනවා. ඉන්න පුද්ගලයා ලෙඩ වුණාම ලෙඩේ මැත්තේම වැටිලා මම ලෙඩයි කියන තැන වැටිලා ඉන්න පුද්ගලයා නිරෝගී කරගන්න හොඳ හොඳ බෙහෙත් වර්ග දෙනවා. දැන් ඇත්තටම මේ මානසික මට්ටමේ ඉඳලා අපි වෙලාවක හිතන පුද්ගල භාවය නැහැ කියලා නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කියන ටික දැනක් දැකලා දැන් උත්සාහවත් වෙනවා නේද? ජීවිතයේ අනිත් ක්‍රියාවලිය තුළ මුළු අනිත් සමස්ත ජීවිතය තුළම Tamange දර්ශනය හොයනවා අර ටික. හොය හොය මාර්ගයට මාර්ගය ගැන නිවන ගැන කල්පනා කරනකොට හිතනවා මේ ටික. දැන් නිවන් දකින්න පුළුවන් නේද? ඒකයි මේ කතා කරන්නේ නිවන් ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා ඔය ටිකේ සංවර වෙන්න ඕනේ. සංවර වෙන්න කියලා කියන්නේ මේ පරණම ඇඳුම් වලින්න, කෑම නොකා ඉන්න, එහෙමත් නැතිනම් මේ ලොකු ගෙවල් ඔක්කොම අයින් කරලා දාලා මේ කුංචි පැලක් හදාගෙන ඉන්නේ කියලා නෙමෙයි. ඒගොල්ලන්ට හොඳ ඇඳුමේ නරක ඇඳුමේ වෙනසක් තියෙන මනස දුරු වෙනවා. මිහිරි ආහාරේ නොමිහිරි ආහාරේ වෙනසක් දකින මනස දුරු වෙනවා. හොඳ මහ විශාල රජමාලිගාවක් වගේ තියෙන දෙකරකයි ගහක් යටයි තියෙන වෙනස වෙනස් මනස දුරු වෙනවා. අන්න ඒ කෙනාටයි නිවන් දකින්න පුළුවන් ඉන්නේ හොඳට දකින්නේ මනසේ තියෙන ලක්ෂණය. ඒ මනසේ තියෙන මානසික මට්ටම ලක්ෂණය දකින්න. ඒ මානසික ලක්ෂණය දැක්කොත් කවුරුත් හදන්නේ රූපයේ පැත්තෙන් gedara එපා කියනවා, ඒ gedara ඕන කියනවා. gedara එපා කිව්වත් කරදි gedara ඕන කිව්වත් කරදි. ඒ මාර්ගය වැරදි. ඒක නිසා කෙනෙක් කියනවා නම් ඔය වගේ දෙයක තුල ඉඳලා නිවන් දකින්න බෑ කියලා හොඳට හදපු දෙයක් දිහා කල්පනා කරලා උතන ඉන්න කෙනා කොහොමද නිවන් දකින්නේ කියලා කල්පනා කරනවා නම් ඒකත් වැරදි. කෙනෙක් කියනවා නම් මට මෙතන ඉඳලා විතරයි නිවන් දකින්න පුළුවන් කියලා එකක් කරගන්න. ඒ මානසික මට්ටමයි වර්ධන තැන. ඉතින් පහුගිය කාලේදී අපේ ආරම්භක ප්‍රශ්නයක් තිබුණා. ඉතින් කුටි හදන එක සම්බන්ධව මේ ප්‍රශ්නය තියෙච්චලාදී එක මහත්තුරු කීප දෙනෙක් නිලධාරී මහත්තුරු ඇවිල්ලා තිබුණා. මේ ආරම්භක කුටි AC කරලා තියෙනවා බලන්න කියලා. ඉතින් මම කිව්වා කමක් නැහැ හම්බුනොත් ගිහිල්ලා බලලා මටත් පොඩ්ඩක් කියන්න කියලා. ඉතින් ඔක්කොම ගියා බලන්න. ඉතින් හොය හොයන්න බලලා ඉතින් හම්බෙලා තිබුණේ නැහැ ආවා. ඉතින් මමත් දැනගෙන තිබුණේ නැහැ තියෙනවා නම් කියන්න කියලා මම කිව්වා. ඉතින් කොහොම හරි ගිහිල්ලා බලලා ආවට පස්සේ ඒගොල්ලෝ බලලා නැහැ කියලා මේ අපිට බොරු කතා ටිකක් කියලා තියෙන කියලා ඉතින් බොහොම සංවේගයෙන් කතා කරලා ඒක ගියා. නමුත් මේ වෙලාවේදී මම කල්පනා කළා හොඳයි AC කරලා තියනවා කියනකොට. දැන් මොකද්ද ප්‍රශ්නේ? AC කරලා තියෙන එක තුල ඉන්නකොට මොකක්ද අපිට වෙලා තියෙන්නේ? AC එක ඉන්නේ කවුද? කවුරුත් ඉන්නේ නැහැ. හැම වෙලාවකදීම උණුසුම් බව දුර වෙලා තියෙනවා නම් ඒකෙන් කායික සුවතාවයක් ඇති වෙලා තියෙනවා. කායික සුවතාවය ඇරුණොත් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඉන්න කෙනා එතන නොයැලෙන කෙනෙක් වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. නැත්නම් එයා ඒ සියල්ලපු කුටි ගැටිලා ගහක් මුල ඇලෙන කෙනෙක් වුණොත් දැන් එයා ගහ මුල උපාදාන කරගෙන නැද්ද? එයාට ගහ මුල ඕනේ. දුෂ්කර ප්‍රතිපදාව ඕනේ ගහ මුල ඕනේ නිවන් දකින්න. දැන් ගහමුල උපාදාන කරගෙන අර කුටි ගැටෙනවා. ඇලීමයි ගැටීමයි දෙකයි අතර වැඩි වෙනසක් නැහැ කියලා හිතාගන්න. රූපය ඇත්ත කරගෙන ඇත්ත රූපයක් කෙනෙක් ඇලිලා තියෙනවා ඒ සී කුටිය කෙනෙක් ගැටිලා තියෙනවා. ඇලීමයි ගැටීමයි තුල දෙකම තියෙන්නේ රූපය ඇත්ත කරගත්ත බව. කය ඇත්ත කරගත්ත බව. කෙනෙක් ඕක දැකලා එතන ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් ගහ මුලයි එතනයි සමාන හිතින් ඉන්න පුළුවන් නම් කෙනෙකුට. ඒ කෙනාට කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් කුටිය මාබල් අල්ලලා තියෙනකොට, ටයිල් අල්ලලා තියෙනකොට මේ ගැන කතා වෙනකොට මේක බොහොම නොගැලපෙන දෙයක් කියලා කියලා තියෙනවා. ඉතින් මම කල්පනා කරා මම කවදාවත් ටයිල් ටික විඳින්නේ නැහැ. ටයිල් ටික විඳින්නෙත් නැහැ. නමුත් මට කවදාවත් ටයිල් නැති තැනෙත් ගැටෙන්නෙත් නැහැ. මෙතන ටයිල් අල්ලලා නැහැ කියලා හැලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම්. කොටින්ම මම ටයිල් ටික විඳින්නේ නැහැ. මම ටයිල් ටික නොවිඳිනවා නම් දැන් ප්‍රශ්නේ මොකක්ද? තෘෂ්ණාව කියන දේ පණවන්නේ භෞතික වස්තුව ඇත්ත කර ගැනීම තුළ. අපි ටයිල් ටික විඳිනවා ටයිල් අල්ලපු කුටිය විඳිනවා කොහෙන්ද විඳින්නේ? මනසින් විඳින්නේ. කයර ගැටෙන්නේ මොකද්ද? ස්පර්ශ මාත්‍රයක් කයට ගැටෙන තැනක මුළු කුටියම තැලිල් අල්ලලා තියෙන බව විඳින්නේ කොහෙද? තමන්ගේ මනසෙන්. තමන්ගේ මනසෙත් මුළු කුටියම තැලිල් අල්ලපු බව ඔයගොල්ලන්ට දැනෙනවාද ඉන්නකොට? ඔයගොල්ලෝ ඉන්න ගෙදර තැලිල් අල්ලලා තියෙන මුළු ගෙදරම ඒක දැනෙනවද ඔයගොල්ලන්ට? දැනෙන්නේ මගේ ගෙදර ලස්සනට තැලිල් අල්ලලා තියෙන බව කොහෙද තියෙන්නේ? මනසේ. දැන් ඔය හිතාගත්ත බව තුල නෙමේද ඔය සතුටු උනේ? කුංචි ළමයේ සෙල්ලම් කරනකොට මම පොලිස් නිලධාරියෙක් කියලා සතුටු වෙන තැන එයා හිතාගෙන නැති දෙයක් තුන සතුටු වෙනවා. ඒ සතුටු වීමයි මේ සතුටු වීමයි අතර වෙනස මොකක්ද? අරයක් නැති දෙයක් තුන සතුටු වෙනවා. ඕගොල්ලෝ මුළු ගෙදරම ටයිල් ටික නොවිදින තැනක සතුටු වෙනවා. සමාන නැත දෙකම එක සමානයි. ටයිල් ගල් වල තියෙනවා මෙච්චර හොඳට හදලා තියෙනවා කියලා එතන කෙනෙක් ඇලනවා නම් එතන කෙනෙක් ගැටෙනවා නම් ඒ දෙකම වැරදියි. කෙනෙකුට ගහමුලයි ටයිල් අල්ලපු Tamange නිවස තුලයි වෙනසක් නැති වුණොත් එයාගේ මනසපත් වෙන්නේ දන්ස මකස වාතා තත සිරින් සත සම්පස්සානම් පටිඝාතාය යාව දේව ඍතු පරිස්සය විනෝදනම් පටිසල්ලානාරාමත්තං ඍතු විපර්යාස ටික දුරු කරගන්න. ඒ වගේම සීතු උෂ්ණ දෙක නැති කරගන්න මැසි මඳුරු කරදර වලින් දුර වෙන්න නම් එයාට ඒ ටිකම ගහන් මුල ඉන්නකොට වෙලා තියෙනවා නම් දැන් කොතනද වෙනස තියෙන්නේ? එයාට ඒ දෙකේම වෙනසක් නැති වෙලා. එයා අර්ථයයි බලාපොරොත්තු වෙන්නේ. දේ නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ දේ කුටියෙන් බලාපොරොත්තු වුණොත් අපිට කුටිය ඇලෙන්න වෙනවා. ගහන්න ගැටෙන්න වෙනවා. ඒක නිසා අපිට හැම වෙලාවකදීම කිව්වා ප්‍රතිවේක්ෂාවෙන් පරිහරණය කරන්න කියලා ප්‍රතිවේක්ෂාවෙන් පරිහරණය කරනකොට ගාමුල ඇත්ත වෙන්නත් බෑ කුටිය ඇත්ත වෙන්නත් බෑ එතකොට දැන් ඕගොල්ලෝගේ මනසට ඕක බහාලලා බලන්න ඕගොල්ලෝගේ ගෙදර ගැන ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නිවන් දකින්න ප්‍රතිපදාව වඩන කෙනෙකුට ඔගොල්ලෝ ඔගොල්ලෝගේ ගෙදර ඉඳින්න පුළුවන් කමක් නැත්තේ. ගෙදර කියලා හිතාගෙන තම තමන් තම තමන්ගේ මනස නිදිනවා මිසක කවදාවත් ගෙදර නිදින්නේ නැහැ. ගේ ඇතුළට යනකොට කයට ගැටෙනවා නම් යන ස්පර්ශයක් කයට ගැටෙන ස්පර්ශය විඳිනවා ස්පර්ශය විඳිනකොට ඔගොල්ලෝට යම් වර්ණ සටහනේ දැක්කනම් දැකපු වර්ණ සටහන ගැන මෙනෙහි කරලා එළියේ ඉඳලා මෙනෙහි කරලා අර වර්ණ සටහන ගැන රූප සංඥාව ගැන තමන්ගේ මනසින් උපද්දන මෙච්චර රූපයක් මට තියෙනවා. ගෙදර මම ඉන්නේ මේ මෙතන. ඇත්තටම විඳින්නේ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න මේ ධර්මතාවය. නැතිනම් එයා විඳින්නේ කය. කය විඳින්නේ එයා කය විඳීම දකින්න ගෙදර විඳින්නේ නැතිද? ඒ වින්දනයේ වැරදි මොකද නැති දෙයක් ඇති හැටියට දෙන වින්දනයක් ඒක. ඒ වින්දනයේ තුල වැටෙන්න එපා. ඒ වින්දනය තුළ ඇලෙන්න එපා. අන්නේ ඇලෙන විදිහ, අන්නේ ගැටෙන විදිහ ඒ වින්දනය තුළ අන්නේක වැරදි. ඒ ඇලීමේ ගැටීමයි අපිට දුරු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒ වින්දනය අපිට කොහෙවත් ඇලීමක් හෝ ගැටීමක් විදිහට පවතින්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඕන තැනක ගිහිල්ලා ඉන්න පුළුවන් බව ජීවිතේ තියෙනවා. මම දන්න මානසිකව. අවුවේ සිහුලන් ටිකෙන් වැළකීලා නම් මේ ටික වැහිලා තියෙනවා නම් නැති මඳුරු කරදර ටිකෙන් සත්තුන්ගෙන් එන බාධා වලින් ඔයගොල්ලන්ට නිදහස් වෙලා තියෙනවා නම් දැන් නිවන් දකින මනසකට මෙච්චර ලොකු ගයක් හදාගන්න ඕනේ කියන තැනකින් සංකල්ප එන්න බැහැ. ඒ සංකල්පයේ වැරදි, gedara නිදින සංකල්පයේ වැරදි. මේ වරදව වටහා ගන්න එපා. මේ කියන්නේ ඔගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය ලෝකේ ලෞකික සම්මත පැවැත්ම නැති කරගන්න කියන එක නෙමෙයි. මනසේ තියෙන ඇලීම් ගැටීම් දෙක දුරු කරගන්න ක්‍රමය ගැන මේ කතා කරන්නේ. මනසේ තියෙන ඇලීම් ගැටීම් දුරු කරගන්න කියන්නේ gedara ඇත්ත කරගෙන gedara විඳින්න එපා කියන තැනකින්. කොටින්ම මේක කතා කරන්න යන්නේ ආපහු ගිහිල්ලා සලායතන නිරෝධයෙන් ඉවරයි කියලා කනෝ පිටන්නේ. දේහයේ ටිකක් එහෙමයි. ඊළඟ පසක් ගත්තත් දේහේ ටිකක් ගත්තත් ඒක උදෙක්ම මේ කයේ පැවැත්ම පිණිස රෝගය සංසිඳවා ගැනීම පිණිස උපන් වේදනා දුරු කර ගැනීම පිණිස නූපන් වේදනා නූපද වීම පිණිස ගන්න දෙයක් පමණයි. ඒ නිසා එතනින් එහාට දේහ හේතුලින් දේවල් බලාපොරොත්තු වෙන්න එපා. මේ විදිහට ජීවිතේ හැම වෙලාවකදීම විලම් වශයෙන් සංවර වෙන්න වෙනවා. මේ හැම තැනකදීම ඔන්න ඔය සිව් පසයෙන් ඕගොල්ලන්ට සංවර භාවය ඇති කරගන්න වෙනවා නිවන් දකින්න යනවා. ඔය ධර්මතාව ටිකේ සංවර නොවන බවයි අද තියෙන ප්‍රශ්නය. අද තියෙන ප්‍රශ්නය ඔය ධර්මතාව ටිකේ සංවර නොවන බව සංවර නොවීම තුළ ඇතිවලා තියෙන දේ තමයි පුද්ගල භාවය ඇති කරලා තියෙනවා. ලස්සනට ඇඳපු හොඳට කාලා දීලා හොඳ ගෙදරක ඉන්න පුළුවන් ඕගොල්ලෝ ප්‍රතිම නිර්මාණය කරලා තියෙනවා. හොඳට ඇඳලා හොඳට කාලා දීලා හොඳ ගෙදරක ඉන්න පුළුවන් ඕගොල්ලෝම අද නිර්මාණය කරලා තියෙනවා. ඒ ටික මෙන්න මේ සිව්පසේ පිරිසිඳ නොදන්නා මනසක ලක්ෂණය. ඒක නිසා කෙනෙක් සිව්පසේ පරිහරණය කරනවා මෙන්න මේ අර්ථය සඳහා පමණක්. ජීවිතේ පවත්වා ගැනීම සඳහා පමණක් කෙනෙක් ටික පරිහරණය කරනවා. එතකොට එයාට දෙයාකාරයකින් මේ තුල හම් වෙනවා දෙයාකාරයකින් හම් වෙන්නේ කොහොමද? හැම වෙලාවකදීම මාර්ගය සහ මාර්ග සත්‍ය කියන දෙපැත්තකින් හම් වෙනවා. මාර්ගයේ පැත්ත මොකද්ද? තෘෂ්ණාව නැතුව මේ දේවල් පරිහරණය කරන්නේ කොහොමද කියලා ආදීන මේ දකින්න බව. තෘෂ්ණාවකින් තොරව මේ දේවල් පරිහරණය කරන්නේ කොහොමද? gedara පරිහරණය කරන්නේ කොහොමද? gedetta සංහා නොකර. ඔක අනිත්‍ය විදිහට දකින්න ආදීන මේ විදිහට දකින්න දැන්. හැදිලා බිඳලා විනාශ වෙලා යන ස්වභාවය දකින්න. තමන් සංහා කරලා තියෙන gadol වැලිසිනේ ටිකකට නේද කියලා දකින්න. ඊට පස්සේ කයට සංහා කරනකොට ලේ සම්මස්නහරයට ඇතුළු මිදුළු හදවත් වගුරු කොටස් 32කටයි සංහා කරලා තියෙන කියලා දකින්න. මේ විදිහට අපි මේ දකින දැකීම හැම වෙලාවකදීම ලෞකික දර්ශනයක්. අපි රූපය ගැන මේ බැලුවා. රූපය ඇත්ත කරගත්ත තැන බැලුවා. ඒක නිසා ඔබට කියනවා මාර්ග මාර්ගය. හැම වෙලාවකදීම ඉස්සෙල්ල ඔතනින් දැඩි තෘෂ්ණා ගතිය දුර වෙලා තියෙනවා. මාර්ගයේ වඩන කෙනාට. ඒක නිසා ඕනවට වැඩිය ලෝකේ ඇත්ත කරගත්ත කෙනෙකුට ලෝකේ සැප හොයන කෙනෙකුට මේ දර්ශනය අවබෝධ නොවෙන්නේ ඒකයි. ඕනවට වැඩිය සැප හොයන කෙනෙකුට ඕනවට වැඩිය රූපයෙන් සැප හොයන කෙනෙකුට කවදාවත් දර්ශනය ඇත්ත වෙන්නේ නැහැ. අපි හොඳට කාලා කාලා ඉන්න වෙලාවට ආහාර ප්‍රතිකූල සංඥාව බැහැරුවා වගේ අපිට ලෝකේ මේව හොයලා හොයලා මේ දේවල් මත වැට්ටිලා මේ දේවල් දැන් මස්තක ප්‍රාප්ත වෙලා කියලා හිතනකොට ඇති වෙන සංවර භාවය හරියන්නේ නැහැ. ඇයි ඒ දේ නෑ කියලා හිතනකොට ආපහු ඒ දේ හිතට ඕන කරනවා. ඒ නිසා අපි වෙලාවකට කතා කරනවා නම් නෑ මේ දේ විඳලම බලන්න ඕනේ මේක නිදෙන්න පුළුවන් දෙයක් කියලා මේක විඳලම බලන්න ඕනේ. මේක මෙහෙම හරියන්නේ නෑ කියලා අපි කතා කරනවා නම් ඒ පැත්ත වැරදි. මේක විඳින්න කෙලවරක් එන්නේ නෑ හිතට කවදාවත්. එක විදිහකට හදලා දෙනකොට එයාට ඒක ඇත්ත වෙලා ඊට පස්සේ වෙන දෙයක් ඕන වෙනවා. සෙන්ට් එකක් පාවිච්චි කරනකොට සෙන්ට් එක ගහලා ටිකක් වෙලා යනකොට මොකක්ද අපිට දැනෙනවද ඒ සුවඳ? අපිට දැනෙන්නේ. වෙන සුවඳක් આવොත් ඒක අපිට දැනෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි හිතේ ස්වභාවය. අපිට පෙන්වන්නේ නැහැ ඒක. හැම වෙලාවකදී මෙයාට ඒ සුවඳ නොදැනෙනවද? නෑ සුවඳ දැනෙනවා. අපි ඒකට කියනවා නැහැ පුරු වෙලා කියලා. අපිට ඒක දැනෙන නිසා හිත විඳින්නේ නැහැ. හිතට අලුත් දෙයක් ඕනේ හැම වෙලාවකදීම. එයාට යැපෙන්න අලුත් දෙයක් ඕනේ. ඒ නිසා වෙනසම දක්වවොත් එයා ඒකත් ගාලා ඒ මනසිකාරයේ ආයෙ පතර ගන්නවා. එතකොට හැම වෙලාවකදීම ඒකයි විඳීම පැත්තෙන් කවදාවත් ඇති වෙන්නේ නැහැ. විඳීම කවදාවත් අපිට ප්‍රමාණ ප්‍රමාණයක් කරලා මේ ඇති කියන තැනක් ගෙනල්ලා දෙන නිසා විඳලා ඉවර කරලා නැවත හැරෙනවා කියන තැනකින් නැවත කතා කරන්න බෑ. හිතට මොකද හැමදම මදි දෙයක් නිසා අතෘප්තිකර දෙයක් නිසා මනස කියන දේ. ඒ නිසා ඕගොල්ලන්ට සිද්ධ වෙනවා අද දවසේදී මේ පැවැත්ම ගැන දකින්න මගේ ජීවිතේ පවත්වන්න ඕන වෙන්නේ මේ ටික අර්ථ සම්පාදනය කරගන්න. කොටින්ම මේ කියන්නේ සල්ලහුක වෘත්ති සහැල්ලු ජීවි පැවැත්මක් ඇති කරගන්න කියලා මේ කියන්නේ. සත්‍ය ධර්මතාව ටිකේ සහැල්ලු වෙනකොට ඕගොල්ලන්ට ජීවිතේ සහැල්ලු බව ඕගොල්ලන්ට දැනෙනවා. ආහාරයේ මැත්තේ රස රස ආහාර හොයගෙන ඔයගොල්ලෝ කන්න නැත්නම් හම්බෙන දෙයක් කාලා ඉන්න පුළුවන් නම් ඒක නා කොච්චර ලේසිද ඔයගොල්ලන්ට කෙනෙකුට කෑමක් හදලා දෙන්න වෙනවා කෑම කන කෙනා ඒ කන කෑම මොනවද දුන්නත් කාලා ඉන්න කෙනෙක් වුණොත් ඔයගොල්ලන්ට පහසුද අද ලුණු වැඩි කන්න බෑ කියලා ගහලා දාන කෙනෙක් වුණොත් සතහස් වෙන්නේ. හැම වෙලාවකදීම අන්නයේ සැහැල්ලු බව, තමන් සැහැල්ලු බව ඇති කරගන්න තමන්ගේ ජීවිතය තුළ. කෑම පැත්තෙන් රස හොයන්නේ නැතුව, කෑම පැත්තෙන් රස බලාපොරොත්තු නොවි මේ කයේ පැවැත්ම සඳහා ආහාර ගන්න මනසටපත් වෙනවා. අනිත් එකේ සංවර වුණත් කෑම සංවරණයක දේශනය. ඒකයි කියන්නේ. ඇයි ඒක මේ ජීවිතයේ ජීවත් වෙන්න ඕනේ අපේ කය ස්වභාවයෙන්ම සකස් වෙලා තියෙන්නේ කැමැත්ත මත ආහාර ගැනීම තුල. ඒකයි භෝජනයේ මත්සන්‍යතා කියන්නේ භෝජනයේ පමණ දැනගන්න කියලා කියේ. බඩ පිරෙනකම් කන්න කාටි ඒක. බඩ පිරෙන්න පොඩ්ඩක් ඉඳ තියලා වතුර බොන්න. ඇඟටත් හොඳයි. ඒ වගේම මේ ඕනේ ඕනේ කියන සංහාවට හොඳ උත්තරයක්. ඒක නිසා හැම වෙලාවකදීම දැන් මේ තණ්හාව කියන දේ මට්ටු කරන්න වෙනවා මේ පැත්තෙන්. ඒක නිසා ඔය කෑමමත් වැටෙන්න එපා. සහැල්ලු වෙන්න ජීවිතේ සහැල්ලු කරත්මක් ඇති කරගන්න. අද හම්බෙන්නේ යම් දෙයක් නම් ඒ දේ තුළ යතිලා ජීවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා ආනන්ද මම වෙලාවකට තලයටයක් කරනවා තලයටේ වන්දලා ජීවත් වෙනවා. බත්තටයක් හම්බුනොත් මම එක බත්තටේ වන්දලා ජීවත් වෙනවා. ආනන්ද නුඹට හිතේ මේ කාලේ තල විශාලයි කියන්නේ. නෑ ආනන්ද මේ තලයට සමානම තමයි කියන්නේ. ඒක ඇති යපෙන්න. එකක් බුදුරජාණන් වහන්සේ සමෝ ආර දිනන ඒ ඕනම ප්‍රමාණයක් ඒ ප්‍රමාණයට අර දිනන බුදුරජාණන් වහන්සේ කුසලමයි නිසා. නමුත් ඒකේ තුල තියෙන ධර්මතාවය තමයි ඇත්ත තමයි අපේ ජීවිතයට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය තරමට දෙන්න. එතනින් එහාට හිත පිනවන්න දෙන්න එපා. මේ හිතයි ඕනේ කියන්නේ. කයට නෙමෙයි ගොඩක් වෙලාවට ඕන වෙන්නේ හිතට. අපිට කයට වඩා අවශ්‍ය කරනවා හිතට දේවල්. අපිට 10ට තේකක් වුණානේ. දැන් කයට දෝනේ හිතට දෝනේ. හිතට ඕනේ. ඒක නිසා ගිලම්පසේ සංවර වෙන්න කියලා 10ට තේක ගිලම්පස නෙමෙයි. සමකට ඒක දිලම්පත කියන්න බෑ. ඒක හිත සංවර නැහැ එතන. ඒකයි කියන්නේ. ඒක අවශ්‍ය වෙනවා නම් අපේ ජීවිතේට අන්න එතන වැරද්දක් කියලා තියෙනවා අපිට. ඒ නිසා මේ හිත පිනවන්න ආහාර ගන්න එක නතර කරන්න. කයේ පැවැත්මට ප්‍රමාණවත් පරිදි ඒ ආහාරය ගන්න. ඒ තුල සැහැල්ලු වෙන්න අන්න ඔකට කියව ලෞකික පැවැත්ම තුල සංවර වෙනවා මේකට කියනවා මාර්ග මාර්ගය කියලා. මාර්ග සත්‍යනේ මේ මාර්ගය. සැහැල්ලු දිවි පැවැත්මක් ජීවිතය ඇති කරගන්නවා. ඇඳුම් කලඳුන් තුල සංවර වෙනවා. එයාට ඕන විදිහකට යන්න පුළුවන්කම තියෙනවා. ඕනවට වැඩිය ඇඳුම් තුල එයා හොය හොය ඒ තුල සතුට වෙන්න යන්නේ නැහැ. එයා බොහෝ සරල පැවැත්මක් තුල ජීවත් වෙනවා. ඊට පස්සේ ආහාරයේ සරල පැවැත්මක් තුල ජීවත් වෙනවා. ඉන්න තැන සරල පැවැත්මක් තුල ජීවත් වෙනවා. එතකොට අන්න ඔය සරල පැවැත්ම තුළ ජීවත් වෙන ඔබට මාර්ගයේ ඉපදින මාර්ගය කියන එක හරි. මාර්ගයෙන් කරන්න පුළුවන් දේ මොකද්ද? නිරෝධය. ඔයගොල්ලන්ට පුළුවන් තණ්හා නිරෝධයක් කරන්න. තණ්හාව නැති කරන්න පුළුවන්. මේ මාර්ගයෙන් පුළුවන් තණ්හාව නැති කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් ওই මාර්ගයට භාවනාවක් යොදලා භාවනාවක් යොදාගෙන ඕගොල්ලෝ පුළුවන් ওই කාරණා ටිකම සිද්ධ කරගන්න. අනිත් විදිහට බලන මේ කැඩිලා කැඩිලා කැඩිලා යනවා මේ තියෙන දෙදර පිටිලා යනවා පිටිලා යන දෙයකට ආස කරන්න හොඳ නැහැ. ඒකත් අනිත් බැලුවාම දැන් ඕගොල්ලන්ට මේ වෙලා තියෙන මාර්ගය වඩලා තියෙනවා. ඒ මැත්තේ හොඳට හිතාගන්න එක දෙයක් ඇති දේ මත තියෙනවා කියන එක තිබිලා තියෙන බවට හොඳට මතක තියාගන්න කාරණේ. තියෙන දේ මත සංවර වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ ඒලේ තියනවා තියෙන දෙයට සංහා කරන්නේ තියෙන දෙයට සංහා නොකරන බවතුර ඔයගොල්ලෝ සම්මර වෙලා නම් අන්න ඒකට කියනවා මාර්ගය. මාර්ග සත්‍ය නෙමෙයි ඒක මාර්ගය. මාර්ග සත්‍යයේ ලක්ෂණය හැම වෙලාවකදීම ඕගොල්ලන්ට සංවර වෙන්න ආහාරයක් හම්බෙන්නේ නැති වෙයි. ඕගොල්ලන්ට තණ්හා කරන්න ඇඳුමක් හම්බෙන්නේ නැති වෙයි. ඔගොල්ලන්ට තණ්හා කරන්න දෙයක් හම්බෙන්නේ නැති වෙන්නේ. හැම වෙලාවකදීම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටික ඇත්ත කරගත්ත තමන්ගේ ජීවිතේ පැත්ත මෙහි ඇති කරගත්ත අනාත්ම ධර්ම කාටික පෙන්වලා තියෙනවා. ඒකට කියනවා මාර්ග සත්‍ය කියලා, අරකට කියනවා මාර්ගය කියලා. ඒක නිසා ඕගොල්ලෝ නිවන් දකින්න නම් ඕගොල්ලන්ට ඕනේ අද දවසේදී මාර්ගයෙන් උත්පත් වෙන්න මාර්ග සත්‍යෙන් උත්පත් වෙන්න. මාර්ගයෙන් පුළුවන් මේ උපන් ටික නැති කරන්න පුළුවන් උපන් ආශ්‍රව ධර්මතාව ටික දුරු කරන්න පුළුවන් අපි කතා කළා ආශ්‍රව ධර්මතාව දුරු කරගන්න ක්‍රම දෙකක් විතර තියෙනවා නූපන් ආශ්‍රව නූපද වීමත් උපන් ආශ්‍රව දුරු කිරීමත් දැන් ඕගොල්ලොන්ට මේ දෙආකාරයෙන්ම सिद्ध කරන්න වෙන එකක් තමයි උපන් ආශ්‍රව දුරු කරගන්න ඒ තමයි ඔය ක්‍රමය දැනට ජීවිතයේ ඔයගොල්ලෝ ජීවත් වෙන ඔය ඉපදිලා තියෙන සංහා මට්ටම දුරු කරගන්න. උපන් ආශ්‍රවය දුරු කරගන්න. ඔය කරන්නේ ඒක. ප්‍රතිපදාව තුළ භාවනා කිරීම තුළ ඔය කරන්නේ මාර්ගයේ මාර්ග සත්‍ය නෙමෙයි. ඔය කරන්නේ උපන් ආශ්‍රව දුරු කරනවා. නූපන් ආශ්‍රව නූපදවා ඉන්නත් වෙනවා අපිට. නූපන් ආශ්‍රව නූපදවා ඉන්න බෑ. ආශ්‍රව කීකිය උපදව ගන්නවද ඔයගොල්ලෝ? නූපන් ආශ්‍රව නූපදවා ඉන්නනම් ආශ්‍රව නූපදින ප්‍රතිපදාවක ඔයගොල්ලෝ ඉන්නවා. gedara තියෙනවා නම් gedara කියන දෙයට තණ්හා නොකර ඉන්න පුළුවන් කමක් ඇති වෙන්නේ යම් කිසි දවසක හිත රකින්න බැරි වුණොත් ඔයගොල්ලන්ට එදාට තණ්හා ඇති වෙනවා. ඒක නිසා නූපන් ආශ්‍රව නූපදවන තැනකට හිත ගන්න හැම වෙලාවකදීම ඒ තමයි මාර්ගය. දැන් ඕගොල්ලන්ට ප්‍රත්‍ය ධර්මතා ටික තුල ජීවිතේ දැන් අහන්න එපා භාවනා කළ නිවන් දැකීම පුළුවන් දෙයක්ද කියලා. ඇයි මේක තමයි භාවනාව. ප්‍රත්‍ය ටිකේ සංවර වෙන්න, ප්‍රත්‍ය ටිකේ සංවර වෙනවා කියනකොට මේ මුළු ජීවිතේම ඕගොල්ලන්ට සංවර වෙන්න වෙලා තියෙන වෙන දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ හැම වෙලාවකදීම අඳුම් අදිනවා. ඒ වගේම අනිත් වෙලාවදී කැමක් කරනවා. ඒ වගේම හැම වෙලාවකදීම සේනාසනයක් පරිහරණය සේනාසනය කියන්නේ පන්සල නෙමෙයි යම් තැනක වාසය කරනවා නම් වසන නිවාසස්ථානය සේනාසනය. ඒක නිසා ඔයගොල්ලෝ මෙතන හිටියත් මේක සේනාසනය, ගෙදර හිටියොත් ගෙදර සේනාසනය. ඒක නිසා අන්න ඒ ඉන්න තැන හැම වෙලාවකදීම සංවර වෙන්න ඒ සංවර වීම එතකොට ඔයගොල්ලන්ට කියන දෙකත්තකින් සංවර වෙන්න එකක් තමයි ඉන්ද්‍රිය ධර්මතාව ටික පිරිසිදු දැකලා මේ ටික ඇත්ත නොකරගෙන ඉන්න. ඇහැ ඇත්ත නොකර, රූපය ඇත්ත නොකර ඇහැ රූප දෙකෙන් මිදෙන්න. ඇහැ රූප දෙකෙන් මිදෙනකොට ඕගොල්ලන්ට සිවුරුයි, කෑමයි, ගෙදරයි එකම තැනකින් හම්බෙන්න ඕනේ. සිවුරුයි, කෑමයි, ගෙදරයි එකම තැනකින් හම්බෙන්න ඕනේ. ඇයි? වර්ණ සතහන පිරිසිදු දැක්ක, ඇහැ රූප දෙක පිරිසිදු දැක්ක, ඇහැ රූප දෙක ඇත්ත කරගත්තේ නැහැ. මනස තුල හදාගත්ත සිද්ධිය මනස පැත්තට හැරිලා දකින්න වෙනවා. ඕගොල්ලන්ට මාර්ගයේ ලක්ෂණේ එළියෙන් සංවර වෙන්න වෙනවා. ආහ ඇඳුමේ සංවර වෙනවා, ආහාරේ සංවර වෙනවා, ඉන්න තැන සංවර වෙනවා. දැන් මුළු ජීවිතේම ඕගොල්ලන්ට සංවර වෙන්නයි කියලා තියෙනවා. දැන් හැම වෙලාවකදීම ජීවිතේට යෙදෙන නුවණක් විදිහට ඕගොල්ලෝ ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න ජීවිතේට යෙදෙන නුවණක් විදිහට හැම වෙලාවකදීම මේ මානසිකාරය පවත්වන්න උත්සාහවත් වෙන්න. එක්ක මාර්ගය තුල ඉන්න නැතිනම් මාර්ගපත්ති තුල ඉන්න. මාර්ගය තුල ඉන්න එහෙම නැත්නම් උත්සාහවත් වෙන්න මාර්ග සත්‍ය තුල ඉන්න. මාර්ග සත්‍ය තුල නූපන් ආශ්‍රයේ නූපද වීමට යන මට්ටමට ගනි. මාර්ගය තුල උපන් ආශ්‍රව දුරු කරන මට්ටමට යයි. අන්න එතකොට අපිට පුළුවන් මේ ළිඳ ඉන්න. නැත්නම් ඉන්න වෙන්නේ නැහැ. ඒක නිසා අන්න ওই ක්‍රමවේද දෙකම ප්‍රතිවේක්ෂාව තුළ භාවිත කරන්න. එතකොට ඔන්නේ ඒ පඩිය ගහලා ඉවර වෙන්න ඕනේ. ප්‍රතිවේක්ෂාව තුළ ඔගොල්ලෝ සංවර වෙනවා. ඉනිමගේ ඒ කඩියත් හරි ජීවිතේට දැන් නිවන කියන දේ ඔය සැහැල්ලු පැවැත්ම තුළ ගොඩක් ඉක්තුයි. ඔගොල්ලෝ අඳුන් ගැනු පුද්ගලයන් විඳින්නේ නැහැ. කෑම කන පුද්ගලයන් විඳින්නේ නැහැ. ඔගොල්ලෝ හොඳට ලොකු ගයක් තියෙන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ රූපෙ නිදිලා. දැන් ඕගොල්ලෝ ආඩම්බර වෙන්න යන්නේ මට හොඳ දෙයක් තියෙනවා කියලා. ඕගොල්ලෝ මට හොඳ කෑමක් කන්න ඕනේ කියන තැනකින් සංහා කරන්න යන්නේ. අද මම ලස්සනට ඇඳලා ඉන්නවා කියලා ඕගොල්ලෝ ලස්සන තුල බුද්ධල භාවය ඇත්ත කරගෙන ඒක දැරෙන්න යන්නේ. ඒ මනසින් ඕගොල්ලෝ නිදිලා ඕගොල්ලන්ට තේන්න ඕනේ ඒ මනස අර පොඩි ළමයාගේ මනස වගේ බාල බවක් ඇටියට බාල ලක්ෂණයක් ඇටියට. එතකොට මේ කතා කරේ නිවන් ප්‍රතිපදාවටම අවශ්‍ය වෙන එක ලක්ෂණය. ඔගොල්ලෝට මේ ටික අහනකොට ටිකක් හිතේ මේ ටිකේ විශේෂ දේවල් නැහැ කියලා කියන්නේ. ඇයි අපි කලින් ලොකු දර්ශනයක් කතා කරලා අපිට නොතේරෙන අලුත් කාරණා ටිකක් කතා කරගෙන ආවේ. ඒ නිසා මේ ටිකේදී හිතේ විශේෂ දේවල් ටිකක් ඒ තරම් නැහැ මේ අපි දන්න ටිකමයි කියලා. දැන් හොඳට මතක තියාගන්න අපි නොකරන දේවල් ටිකයි මේක. අර ටික අපි දන්නවා දැනගෙන දැනගත්තට ඒකෙන් නැති කරගන්න පුළුවන් ආශ්‍රව කොටස නෙමෙයි මේ කතා කරන්නේ. මේ මේ ටිකේ ආශ්‍රව ටික ගැන කතා කරන්නේ. මෙතෙන්ට අපි මාර්ගයේ යොදලා නැහැ. ඒක නිසායි අපිට නිවන් ප්‍රතිපදාව සකස් වෙලා නැත්තේ. නිවන දුරු වෙන්නේ අපිට ඒක නිසායි. ඒකයි ගොඩ දෙනෙක්ගේ ජීවිත තුළ සමහර වෙලාවට දර්ශනීය ගොඩාක් කතා කරාට ජීවිතයේ පුද්ගල භාවය ඇත්ත වෙච්ච බවක් තුළ තියෙනවා. ඒ පුද්ගල භාවයේ ඇත්ත වෙච්ච බව තුළ ජීවත් වෙන කෙනාට නිවන දුරයි කොච්චර දැනගෙන ඉන්නේ. ඒ දර්ශනේ දැනගත් දැනගන්නවා කියන දැනගැනීම ජීවිතයට යොදා ගන්න වෙනවා. දැනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න වෙනවා. ප්‍රයෝජනයක් ගන්න නැති වුණොත් මොකද වෙන්නේ? අද අපේ මට්ටමට වැටෙනවා. ඒක නිසා ඒ මට්ටමට නොඇති මේක ජීවිතයේ ප්‍රයෝජනයක් ගන්න ඔන්න ඔය ආශ්‍රව කොටස් ටික සංවර කරගන්න උත්සාහවත් වෙන නූපන් මාර්ගයේ උපදින්නද කියලා බලන්න. පුද්ගල භාවය ඇත්ත කරගත්ත බවෙන් නිදහස් වෙන්න නෙමෙයිද මේ වැටෙන්නේ කියලා බලන්න ඕනද? හොඳට උත්සාහවත් වෙන්න අන්න ওই කාරණා ටික ජීවිතේට යොදා ගන්න. මේ කාරණා ටික සරල ටිකක් නෙමෙයි අපේ ජීවිතේට අපිට කරන්න බැරි දෙයක් ගැන කතා කරන්න දේශයකට. ඌමනාව නැතිනම්, වීර්යය නැතිනම්, අවශ්‍යතාවය නැතිනම් සසර දුක දකින්න නැත්නම් මේක කරන්නේ. එහෙම නොකරනවා නම් නොකරන තරම් නිවන නැහැ. ඉන්නේ මහා භයානක සසර ගමන කියන එකක් අමතක කරන්න එපා. ඒක නිසා මේ හැම තැනකම ජීවිතයේ සංවර භාවය ඇති කරගන්න දෙආකාරයෙන් සංවරේ පනවනවා කියන එක අමතක කරන්න එපා මාර්ගය සහ මාර්ග සත්‍ය විදිහට. එතකොට ඔන්න අද දවසේදී පටිසේවණයෙන් පහකල යුතු ආශ්‍රව කොටස මේයි කාල වේලාවෙත් ඉඳලා තියෙනවා. කල්පනාද තමයි මාර්ගයයි පොත සංවරයයි කියන්නේ දෙකම එකක් නේද දර්ශනයයි මාර්ග සත්‍යය කියන්නේ එකයි මාර්ග සත්‍ය කියන තැන ඇවිල්ලා වුණ දර්ශනය නැති කරන්නේ මාර්ග සත්‍ය මාර්ගය තුළ හැම වෙලාවකදීම සංවරය සංවරය කියන්නේ ඇතිදේ සංවර වෙනවා හිටිනවා ඒ සංවරය තුළ හැම වෙලාවකදීම උපන් උපදිලා තියෙන දේ දුරු කරනවා මාර්ගයේ මාර්ග සත්‍ය තුල නෝපන්දේ උපදින්න තියෙන හේතුවක් නැති කරනවා. එතකොට උපන්දේටත් හේතුවක් නැති වෙලා තියෙනවා. එතකොට මාර්ග සත්‍ය තුල ඒක දාන්නේ. හොඳයි කල්පනා කරගන්න අද දවසේදී මේ විදිහට යෝනිස්මෝ මනසිකාරයන් පවත්ලා හැම කෙනෙකුගේ ජීවිතයට බොහොම වටිනා අර්ථයක් සිද්ධ කරගන්න තියෙනවා මේ ਸਰවප්‍රකාරයෙන් සිද්ධ කරගත්ත කුසල ධර්මය අපි අනුමෝදන් කළ යුතුවට අනුමෝදන් කරමු පළමුවෙන් කුසල දෙන්නේ අපි හැම දිනකටම අපේ ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩෝල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩෝල නන්දරතන ස්වාමීන් වහන්සේට ඒ වගේම අපි හැම දිනකටම කල්යාණ මිත්‍රයෙක් වෙන අපේ අත්පූර්ති අවසරයි අපේ සංඝානන් අපේ නායක ස්වාමීන් වහන්සේට සායනහන්සේ විසින් දෙනාට මේ සීල කුසලයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාකච්ඡා ඒ වගේම කල්පනා කරගන්න සියලුම මේ ස්ථාන දිග්ගුලිත ඉෂ්ඨකාරක යම් දේවගණ සමූහයක් තියෙනවා සියලු දෙවියන් මේකින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් මේ උතුම් නිවන සැනසීම පිණිස හේතු වාසනා වෙත්වා කියලා සාකච්ඡා කරනවා.